සියලු දෙනාටම දෙවියන් සරණයි. අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක්. එතන නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීම. මේක සඳහා හඳුන්වා දීමක් මම කරනවා. එතකොට මේක පිළිබඳව තියෙන අනවබෝධ වැඩි වැටීම් දුරු වෙන්න පුළුවන් නිසා අපි මේකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිවාසිකව භාවනා කර නැත්නම් සදා මේ වෙනකන් ලැබලා දීලා තියෙන මූලික උපදේශ අනුව භාවනා කිරීමේදී මූලික උපදේශ නොවැටහෙනවනම් මූලික උපදේශ වල තේරෙන්නේ නැති යමක් තියෙනවනම් ඒක මේ වෙලාවේදී අහන්නේ කියලා මම ඉල්ලා හිටිනවා. දෙක වැඩමුළුව කරනකොට වැඩමුළුව සම්බන්ධ නීති පද්ධතියක් තියෙනවා. නිවාසිකයන් වශයෙන් ඒ නීති වල තියෙන දුෂ්කරතාවයක් හෝ වැටෙන්නේ නැද්දක් තියෙනවා නම් ඒක කරුණා කරලා මේ වෙලාවේදී පිරිසිදු කරගන්න ඒක නැත්නම් අර අපහසුතාවය තියෙනකන වැඩගුණුව කෙරුවාම හිතට හරියන්නේ නැහැ. ඒ වගේම අපිටමයි නීති හදාගෙන පිළිල කරගන්න තියෙන නිසා කාගෙත් වගේ අදහසක් ගන්නවා. තුන්වෙනි එක අපි මෙහිදී සම්මුතියක් වශයෙන් අට සීල් සමාදන් වෙනවා. කාටරි සීල්පද පිළිබඳව හෝ සීල්පද රැකීමේදී තියෙන ප්‍රශ්නයක් හෝ මනසට කරදර කරනවා නම් ඒකත් තමයි භාවනාවට ධර්ම සාකච්ඡා වශයෙන් මේ වෙලාවේ ඉදිරිපත් කරගන්න. සමහර විටක මේ වැඩමුළුවත් එක්ක යන ධර්ම දේශනා නිසා මතුවෙන ප්‍රශ්න තමයි මේකෙදී සාදර වෙනවා. ඉතින් පිට තියෙන ප්‍රශ්න පුළුවන් තරම් ප්‍රතික්ෂේප ඒ නිසා අපි මේක ටික ගන්නේ මූලික උපදේශ සම්බන්ධ ප්‍රශ්න වැඩමුළුවේදී ක්‍රියාත්මක නීති පද්ධතිය පිළිබඳ ප්‍රශ්න තමයි සමාදාන රකින්න සීල පිළිබඳ ප්‍රශ්න ධර්ම දේශනා සම්බන්ධ ප්‍රශ්න තහ තමයි කමඨාන වලට මගේ ප්‍රශ්න විතරයි ඒක අදාළ නැති මූල ධර්ම සඳහන් වෙන මූල ධර්ම ප්‍රශ්න උගන්වෙන්නේ නැහැ වෙන මාතෘකා තියෙන පුළුවන් තරම් කාලය අපි ඉතුරු කර ගන්නවා ඒ ප්‍රශ්න උත්තර නොදී ඉතින් ඒක අපි නිසන්වණේ ඉගෙන ගන්න ලොකු පාඩමක්. අපි ධර්ම සාකච්ඡා පුළුවන් තරම් ඔළුව අවුල් කරන්නේ නැති අපිට අදාළ අපේ ජීවිතේ සපෙල උත්තර දෙන්න පුළුවන් සාකච්ඡා විතරයි අරගන්නේ. ඉතින් ඒක නිසා අපි ඉදිරිපත් කරන ප්‍රශ්න තෝරනවා. තෝරලා හොඳ ටික විතරයි ඉදිරිපත් කරන්නේ. නමුත් මම ඉල්ලා හිතනවා කවුරු හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒක සාකච්ඡාට ගත්තේ නැත්නම් ඒකට අයිතියක් තියෙන ඇයි කියලා අහන්න. ඒ නිසා මම මේ පිළි හඳුරපත් කරනවා. කවුරු හරි ඉදිරිපත් කරන ප්‍රශ්නයක් සභාවට ගත්තේ නැත්නම් අපිට පැහැදිලි තීව හේතුවක් තියෙනවා මේ ප්‍රශ්නේ ගන්න නැති වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. අපි ඕ ප්‍රශ්න ගැන විශ්වාසන්නේ නැහැ. අදාළ භාවනාවට අදාළ ප්‍රශ්න විතරයි අපි ගන්න හදන්නේ. එතකොට අපි ගමන ඍජු පතු සම්බන්ධ ගමනක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව අපාස්තමක මනම් මම ඒක කතා ප්‍රකාශ කරනවා. නමුත් අපි යෝජනා කරන ඉතිපත් කරන විදිහ සාකච්ඡා. ප්‍රශ්න සාමාන්‍යයෙන් කපුලම් කරන දෙකක් තියෙනවා සාකච්ඡාට එකක් තමයි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් එක තමයි කාලය ඉතුරු වුණොත් සභාවට ආරාධනා කරන වෙලාවට සභාවට ප්‍රකාශන ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධ වෙනවා. සමහර විටක මගේ පුරුද්දක් තියෙනවා ලියලා තියෙන තොරතුරු වඳිනම් ලියපෙකනාගෙන් අතිරේක තොරතුරු බලාපොරොත්තු වෙනවා. ඒක කවුරුද අකමැති නම් අපි මේ ප්‍රශ්නේ පැත්තකට දානවා. කාටද ප්‍රශ්නේ වැදගත්? ඒ නිසා තමයි ඉදිරිපත් වෙනවා නම් තම ප්‍රශ්න වලට අහන ප්‍රශ්න පිළිතුරු දෙන්න. ඒ අත උසුවාම අපිට පුළුවන් ඒක සජීවී සාකච්ඡාවක් විදිහට පාතන අනිත් මේ ප්‍රමාණවත් කියලා මගේ කිරණ විස්තර කෙදිල්ල අපි කායචු කර ගන්න අදාළයෙන් දැන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට පොඩි ආන්තරමින් ඉලාසු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමුවෙන් ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳව වාර්තා කිරීම මම මෙතන හිටගෙන ඉන්නවා යයි සක්මන ආරම්භ කිරීමට පෙර සිදුවෙමි. ඉන්පසු සක්මන් කරන ස්ථානයේ කීප වාරක් එහා මෙහා ගියෙමි. විනාඩි දෙකකට පමණ පසු දකුණු පතුල පොළවේ වදින විට දකුණ යනුවෙන් වම් පතුල පොළවේ වදින විට වම් යනුවෙන් සිහි කරමින් විනාඩි 8ක් පමණ සක්මන් කළෙමි. ඉන්පසු දකුණු අතුල පොළවේ වදින විට පොළවේ තදගතිය දැනුනි වම් අතුලටද එසේ පොළවේ තදගතිය දැනුනි පොළවේ සීතල බව දැනුනි ඉන්පසු දකුණු අතුල පොළවේ ස්පර්ශ වෙද්දී වම් අතුලේ විලම්භ සිට ඇඟිලි දක්වා ක්‍රමයෙන් ඉසින ආකාරයක් ඊළඟට වම්පය ඉදිරියට කරුණු වී පොළවේ පතිතමන ආකාරය අද්දුටු වෙමි. ඒ සංගම දකුණු පතුලේ විලෝම සිට නැගිටි දක්වා ක්‍රමයෙන් මෙසෙමී දකුණු පාය ඉදිරියට කරුණු වී ගොස් පොළවේ පතිතමන ආකාරය දැනුනි. මෙලෙස විනාඩි 30ක් පමණ කාලය ගත විය. එහා මෙහා යන රූප ඡායා ගැන අවධානය යොමු කළේ නැත. සිතුවිලි ආවක් සක්මන් සක්මනේ සතිය තිබුණි. යන්ත්‍රය ක්‍රියා කරනවා වැනි මේ සියුම් පිට කෙනෙක් කරන දෙයක් මෙන් මම බලා සිටියෙමි. වෙනසක් නැත. සියුම් සතුටක් වැනි හැඟීමක් ඇතිවිය. මෙය අද උදේ වගේ සක්මන් භාවනාවේ අත්දැකීමයි. පහමින් දුටු පිළිබඳ පුරුදුකාරයේ විශේෂයෙන්ම වාර්තාගත කිරීම පිළිබඳ පුරුදුකාරයේ ඒක තෝරපින දා පොඩියාමුත් ලක්න දාගන්න. මේ ඉස්ලාමියෝගේ ප්‍රශ්න කිසිවක් කරපේ. මේ නැත්තම් මම පොඩියාමුත් දිහා බලන කමයි කරන්නේ. කෙසේ නමුත් මේකේ පේනවා තමයි සක්මන් කරනකොට හරියටම වැටහිච්ච දේ දැනිච්ච දේ හරියට මේ වම මේ දක්න වශයෙන් සදාක මේකේ නම් දීලා තියෙන විනාඩි 8ක් විතර වගේ මේ වම පොළවේ තියෙනකොට දැනෙන කාරණා සහ දකුණු පොළවේ තියෙනකොට දැනෙන කාරණා පැටහීමක් තිබුණා කියලා. මෙහෙම කියනකොට මම සරල උපදේශයක් දෙන්න පුළුවන් ඍජු. ඒ විනාඩි 8යි මට දැන් ඇවිදින කොට ඇවිදින බව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අනිස්ථාන කරලා වාඩි වෙන්න සක්මන් කරන්න. මට මේ 8 විනාඩි විනාඩි 9 විනාඩි කියලා යන්න ලැබීවා. එතකොට මේක සමීර ගියාට පස්සේ ඒක පටලවාන පස්සේ 10 වෙනි විනාඩිය යනවා. ඒ නිසා ටික ටික ටික තමන්ගේ සීමා විචරය කියලා දන්නවනම් ඒකට කිට් වෙනකොට හිත පිටනවන්න පොඩ්ඩක් ලෑස්ති වෙලා ගියාම අපේ හිත පොට්ට පොට්ට පොට්ට පොට්ට කීකර වෙන ගතියක් තියෙනවා. ඒකෝට තමන්ට දිගින් දිගට සක්මන් කරන්න පුළුවන්. සමහර විටක අර ලීලා තියෙන විදියට සක්මන් කරද්දී කීකිවිලි තියෙනවා. අන්තිමට සක්මන්ට බාධාවක් නැහැ. එක එක ඡායාවල් මිනිස්සු ඇතුලේ තුන පේනවා. Tamanට ඉතුරු බාධාවක් නැහැ. අනේ හිම තියෙනවනම් හිතවිලි හරහා නැත්නම් හිතවිලි හිතේ තියෙද්දි පිටිපස්සේ මම ඉන්නේ ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන ඉන්නවත් නෙවෙයි. මම නිදාගෙන ඉන්නවත් නෙවෙයි. මම සක්මන් කරනවා දන්නවා කියන හැඟීම දල වශයෙන් තියාගෙන ඉන්න උත්සාහ කරනවා. අටේ පිටි මිනිස්සු හැදෙනවා. ඒගොල්ලෝ මට කතා කරනවා නෙවෙයි. මාව හම්බෙන්න ආපුවයි නෙවෙයි. ඒගොල්ලෝ මේ කටයුතු කරගනිද්දී මට ඇවිත්මින් ඉන්න බව දැනගන්න පුළුවන් වගේ කියලා ඒක ඡායාව ලස්සෙන් ඉතිවියස්සෙන් විනිවිදලා ඇවිත්මින් ඉන්න බව දැනගන්න පුළුවන් තත්ත්වය තියෙනවා නම් ඒ වෙලාවට ලකුණු දා ගන්න ඕනේ ඒක සක්මනීම වෙලාවක් කියලා. හිත කැලිච්ච වෙලාවක්. ඉතිවිලි තිබුණා හිතවිලෙන් හිත කැඩලා නැහැ. ජීවනයේ ඡායාවල් අහල පහල කට්ටිය හිටියත් හොල්මන් කරත් මයිත මොකුත් වෙලා නැහැ කියලා දිගින් දිගටම කරන්න ඕනේ මොකද ඒක සක්මණේ කියන විශේෂ ආනිසංසයයි. පරියන්කයට වැඩිය සක්මණේදී ඒ බාහිර කරදර තියෙන්නේ හොඳට පොළවේ පය වදින බව පරියන්කයට හුස්ම දැනනට වැඩිය පොළොසුට දැනෙනවා. ඒ දැනෙන හිතවිලි කිවුනට වෙන වෙන දේවල් පෙනුනට අහුනට ඒ හරහා ආනාපාන ධක්මන කිලිමේ හැකියාව බලන්න අපි හිතනට ගොඩාක් අපේ හිතේ හිතනක් කරගන්න කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තා වැදගත් වෙනවා යෝගාවචරයට. විශේෂයෙන්ම අල්ලගන්න පුළුවන් ඉන්නේ ශක්තිය තමයි. අන්නේ විදිහට තව ඉදිරියට සක්මන් කාලේ වැඩි කරන්න මේ ඉතිපත් තොරතුරු ඉතිපත් තියෙන කම ඉගෙන මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨහන ලෙස ආනාපාන සති භාවනාව තෝරා ගන්න අවස්ථාවේ පළමුවෙන්ම ආසනයේ පහසු ආකාරයට සකස් වී මම දැන් මෙතන වාඩි වී සිටිමි යැයි මෙනෙහි කරමින් කායට සිත යොමු කරමි සිත අතීතයට ඇදී යන්නට බලවත් ලෙස උත්සාහ කළද ඒ ක්‍රමයෙන් මෙල්ල කරගත හැකි වූයේ අපහසු වෙනි සිත කාය මත යොමු කළ පසු හුස්ම නාසයෙන් පිටවන බව යන්තමට තේරුමි. පසුව තුන්වරක් සිතා සිතා මතා හුස්මගෙන පිට කරමි. එවිට අඩු උඩුතොල මත වාතයේ සංවේදනය මෙම ස්ථානය හඳුනාගෙන සිහිය එම තැනට යොමු කරමි. නාසයට ඇතුළු වෙන වාතයේ ආශ්වාස ලෙසද නාසයෙන් පිටවන වාතයේ ප්‍රශ්වාස ලෙසද හඳුනා ගනිමින් සිහිය පිහිටුවා ගනිමි. එකේ සිට 10 දක්වා ආස්වාස ප්‍රස්වාස ගණන් කරන විට සිත පිටතියද වහා මූල කර්ම මූල කර්මස්ථානයේ සිට ගැනීමට හැකි විය. මෙසේ කිහිප වතාවක්ම සිදුවද පසුව වැඩි වේලාවක් සිහියෙන් ආස්වාස ප්‍රස්වාස පදින් දැනගැනීමට හැකි විය. දෙවිල ක්‍රමයෙන් පළමු ආස්වාස හා ප්‍රස්වාස වල අඩුවක් අඩු වෙමින් කඩු බව අඩුවෙන් ගොස් සිහින් වන බව හඳුනා ගැනීමට හැකි විය. පළමුව කලහකාරී ලෙස තිබුණු ආශ්වාස හා ප්‍රශ්වාස මිතුරු විහිදට සතුට ඇතිවන ලෙස දැනුනි. මෙලෙස කාලයේ අවසාන මොහොතේ සිටියේ ගෞතම ස්වාමීන් වහන්සේ මා නිවැරදි ලෙස භාවනාවේ යෙදී තිබේද වරදා කරුණාවෙන් පහදා මෙසේ භාවනාව දිනු කර ගැනීමට උපදෙස් පදමි. ඔබ වහන්සේට මේ භවයේදීම මඟපණ නිවන් අවබෝධ වෙනවා. මේක පාර්ථකේ කරගෙන සුරු වෙනදායි. මේකේ තියෙන අර්ථය දක්වන විතරයි මේකේ පරිණතය විතරයි. පුළුවන් නම් සක්මන්තුරට පස්සේ හරියන්කේ කරලා සක්මනේ පරිණතය දෙකෙන් කොටු ටිකක් දෙනවා නම් ඒ දෙක අතර අත්‍යන්තයෙන් දීමක් වෙනවා. එතකොට මේ භාවනා කරගෙන ඉන්න හිත කිවන්නේ කල්පී කියවා ගන්න ක්‍රියාකාරකම් කියවන්න වඩා තොරතුරු ලැබෙනවා. නමුත් මේ අක්කන පිළිබඳව පරියන්ක පිළිබඳව දීලා තියෙන තොරතුරු හොඳයි. ඉතින් ඒ විදිහට නිකන් ඒවැනි කෙනෙක්ව උනන්දු කරවන්න වෙන කෙනෙක් ධෛර්ය කරවන්න සර්වඥාන්සේගේ ප්‍රකාශය නැත්නම් සූත්‍රයක් කියන්න පුළුවන්. අපිට ආශ්‍රව ප්‍රසවාසය නළුවට ඡන්ද පරිසෝ පෙන්නනයි කියලා කියන්නේ ඒ වෙලාවේ හිත ආනාපානී තිබුණා ඡන්දපරස කෙලෙස් එක්ක තියෙනවා. ඊට පස්සේ ඒක කීකරු වෙලා යාළු වෙලා සිව් වෙනවයි කියලා කියන්නේ අර ඡන්දෝපරසෝ තිබුණු කෙලෙස් දැන් දැක්ක දැක්ක දැන දැන සිව් වෙන පටන් ගන්නවා. ඉතින් ඊගන ක්‍රියාවලිය හොරයි. අනිත් ඒක වෙනකොට ඒක දකින්න එක සහ දැකලා වාර්තා කරනවා කියන එක තමයි අන්තර ලකුණු දෙකක් හම්බුනේ. වෙන්න පුළුවන් තමයි ඒක කරන්නේ නැහැ. තමයි දන්නේ කොහොමද දෙයක් කියලා. දෙවෙනි එක තමයි මේක ලියන්න ඕනේ කියලා ගන්න. මේ ලියන්න නම් සිත වෙන්නත් ඕනේ, කාගේ කරන්නත් ඕනේ, කපටන් වර්තාවට එන්නත් ඕනේ. යාර දෙන්න තියෙන බොහොම සරල විචු උත්තරය. ඒක තවත් සිුම් වෙනකන් කරන්න කරන්න තවත් කෙලස් මේ තමයි දැක දැක දැන දැන මේ ජීවිතේදීම කෙලස් ඔක්කොම එක කෙලෙකට කුච්ච කරනවා ආනාපානට. ඊට පස්සේ ඒක ගොරෝසු තැන්වල සිුම් තැන්වල ජීවිතයට අතිශයෝක්තිමකයන්ට පත් කරනවා කියලා කියන්නේ අපි මේ ජීවිතේදීම ශ්‍රද්ධාවමයි ළඟ තියෙනවා සීලෙමයි ළඟ තියෙනවා සත්‍යමයි ළඟ තියෙනවා කියලා කියන සාතිකේ නිසා තමයි ඔය කෙලෙස් අඩු වෙන සිද්ධේ. ඒසයි කෙලෙස් අඩු වීමක් කියන ස්වරූපේ දන්නවනම් දැන් තමන් ළඟ අඩුම කඩවටි ඔක්කොම තියෙනවා. මේකට වඩා සිවුම එකක් දිගට පාත්තා. එතකොට අර ඇති කර කරගත්ත එක නා තවත් සම්පූර්ණම කෙවිලෙකට වෙනකම් යනකොට මුරුම් භාෂාවෙන් මේගොල්ලෝ කියනවා තමයි ඉදිරියට තියාගත්ත අරමුණ සම්පූර්ණයෙන් ජීවෙනවා කියන එක තමයි මම කියන්නේ. මුරුම් භාෂාවෙන් කියන්නේ පාරිවෘත්තිකන ගම කියලා කියන්නේ. අපි යම් ගමකට යනවා නම් ජීක ජීක ජීක පාරි වුණාට පස්සේ ගම තමයි. තාම පාරේ ඉන්නවනම් තාම ගම නැහැ. ඒ නිසා මේ පාරේ ඉවර වෙන කම්ම කරගෙන යන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨහන් පරියංක භාවනාව ගෞතම ස්වාමීන් වහන්සේ විසින් පරියංක භාවනාව සම්බන්ධව දේශනා කළ පරිදි පළමු යෝගී මම අතීතයේ සිටීමේද අනාගතයේ සැලසුම් සියල්ල සියල්ලද අනිකුත් කය පිළිබඳව අමතක කර තමා කය විදු තැන්පත් කරගෙන පහසු පසුනක වාගේ නිසිත එක්තැන් එක්තැන් භාවයට පත් කර ගනිමි. එින් අනතුරුව සිත හුස්ම රැල්ල වෙත යොමු කොට එය ඉහළ ඉහළට ගැනීමේදී ආශ්වාස වශයෙන් හුස්ම රැල්ල පහතට දැමීමේදී ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරමි. ආශ්වාසයේ දීර්ඝ ලෙස ප්‍රශ්වාසයේ කෙටි වස් සිදුවීම දැනෙමි. ඒ අතර වාරයේදී සිතට දැනෙන වේදනාද දැනීමද මෙනෙහි කරමි ශරීරයේ සැහැල්ලු බවක් ඇතිවිය සක්මන් භාවනාව ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධව දේශනා කළ පරිදි පළමුව යෝගී මම සක්මන් භාවනාවට ඉස්සර එසෙදීදී සිත සම්පූර්ණයෙන්ම මාගේ කයට යොමු කර පාරි 25ක් මම සක්මනේහි යෙදී ඉදිරි ඉදිරි පියවරක් ලෙස වම් පාදයේ පොළවේ ස්පර්ශ වන විට වම ලෙස දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වන විට දකුණු ලෙස මෙනෙහි කරමි. ඉන් අනතුරුව තවදුරටත් ඉදිරියට යමින් වම් පාදයේ තයි ඇල්ලෝ පොළවේ ස්පර්ශ වන විට එයින් වම් පාදයට දැනුණු රළු ගතිය සීතල ගතිය මෙනෙහි කරමි. තව ඉදිරියේදී අප භාවනා කළ යුත්තේ කෙසේද? තෙරුවන් සරණයි. මේකේ ලක්ෂණ පිළිබඳව යෝගී විස්තරට දෙයදුවොත් වාර්තාක් නෙමෙයි ඒකදී වැලි අපි ටයිල් වල වැදිනකොට මේ දැනෙන තොරතුරු හොඳට හිතට දැනෙනවා නම් සපතු සෙලෙන්නේ නැතුව ටයිල් වල වැදිනකොට කොහොමද මේ කකුල් දෙක පොළවේ සිංදු බව අට්ටම් බව තේරුම් ගන්න උසස් සිද්ධා තේරුම් ගන්න ඊට වෙටි ගොඩාක් සජීවී ගතියක් තියෙන අපිට වැල්ල කැපෙනවා වැල්ල ඇවිදිනකොට හැම අංශුවක්ම කැඩි කැඩි කැඩි කැඩි පවඩ බක් ආගෙනකොට වගේ මොකද මේ පතුලටම අමුතුම යා යන්නේ මේ පොළොවේ අපිට මේ මේ ඉතාලේ ඉහෙමත් ඉන්නේ සක්මන් කරනවා නමුත් අපි සක්මන් තියෙනවා නම් සක්මන් මළුවක සක්මන් කරනකොට මේ ටයිල් එකේ ඇවිදින ආදාකක් මේ ලේවකේ කොලේ වදින්නෙත් නැහැ ව්‍යායාම වෙන්නේ නැහැ. නමුත් ධම්මිකයකට වැල්ලේ ඇවිදිනවා නම් අංකල් භාගයක් විතර තියෙන. මේ පඩිය තියෙන තියෙන හැම වෙලාවෙම වැල්ලේ ඉහා බහලා මේ ලේවකේට දෙනවා උන්චි කිසි කයිවා. මේ ලේවකේ තමයි ආමාශය ප්‍රදේශයේට ආහාර දෙලෙන්න සම්බන්ධව විධාන දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔය සාමාන්‍ය තනිකුල විදිහට ආහාර දෙලීමට කිසිම උදව්වක් කරන්නේ නැහැ. ආහාර දෙලීම කරා නම් ඒක තනකොළ ගොල්ල කැවිදිනවා. මැලි කොට කැවිදිනවා. එතකොට කකුල ඉරා බහලා මේක පුඩි කිචි කරනවා. ඒ කිචි කිරීම කෙලින්ම බඩට ඉන්නකම් අපි කියනවා අපේ ආකල්ප ආවේග මානසික ආකල්ප වලට කිලිම බලපානවා. ඉතින් සක්මන් කරනකොට වැල්ලක සපත්තු සිරප් නැතුව ඇවිදිනවනම් මේ විශාල වෙනසක් ඇති. ඒ නිසා දීතිය තොරතුරු අනුවයි මම මේ කතා කරන්නේ. මේ වගේ ටයිකලෝ කන්සෙප්ට් ලොකු එකක් ඒක. ඒ නිසා මුලතර බලන්න මේකේ තේරුම අරගෙන වැල්පඩෝ කැවිදිනකොට කොච්චර සජීවී ගතියක් කොච්චර ප්‍රාණවත් ගතියක් ඇති කරනවද කියලා මට මතකයි අපි කරනකොට අපි තේම්සින් ස්වාමීන් වහන්සේ පිටාවේ ගිහින් සක්මන් කරලා ඒකෙත් පැලිමලුවක් තිබුණා. අස්සේ බොමලු වටේ විතරක් වැලිය ලැබුණා. ඊට පස්සේ මේ ඒ භාවනා කරපු යෝගිනියක් කියලා තිබුණා. සාමාන්‍ය තැනක වැලිය වගේ තුන් ගුණයක් ඇඟ ක්‍රියාශක්තියක් එනවා. නංගු වීමක් එනවා මේ වැලි කොටසක්. ඒ නිසා ගියක් හදනකොට වැලිමලුවක් කරනවා. වැලිමලුවක් කරනවා. වයසක කවුරු හරි ඉන්නවනම් නිදහස් වෙල කවුරු හරි ඉන්නවනම් දරුවෝ ඉන්නවනම් පොඩි ඒ කට්ටියට හොඳටම අල්ලගන්න සක්මන සක්මනේ වැඩි මොනවද තමයි කියන්නේ ඒ නිසා ඩයිකලෝ හොඳයි ඉඩක් පස්සේ ඊට වැඩිය මේ ප්ලාස්ටික් පැදුර හොඳයි ඊට වැඩිය ලාණු පැදුර හොඳයි ඒ වගේ තමයි කනකොල විශ්වාස ඒ හොඳම එක තමයි කන්දේ වැලි දාවෝ සක්මන් බඳු එනිසා ලද වෙලාවක මේකේ ආදර්ශය අරගෙන ඒකේ සක්මන් කරලා බලන්න කොච්චරක් ඇඟ කර්මණී කරනවද පරියන්ක උදව් කරනවා කියලා කෙසේ නමුත් මේ හම්බ වෙච්ච ප්‍රමාණී කරලා වාර්තාගත කර තියෙන කිසි හොඳයි පරියන්කෙට දීලා කියලා තියෙන විදිය හොඳයි මෙන්න මේ අත්දැකීම් වැඩි 50කට වැඩි ප්‍රමාණයේ ඉති තියාගන්න භාවනාවෙන් පිට ලැබෙන තොරතුරු වලින් හිත පිරුණොත් හිත ඇවිසෙන පැත්තට වෙනවා. ඒ සක්මන් කරනකොට පරියන්කේදී හම්බෙන්නතොත් විතරක් හිත කියන්නේ කියොත් හිත නිවෙන පැත්තට වෙනවා. පිටේවත් හිත යනවා කියන්නේ කතා කරනවා කියනවා. කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්න එපා. ඒකට මේ අනවශ්‍ය තොරතුරු අනවශ්‍ය වල්පල් හැලී වල දාගන්න. ඒක හැම වෙලාවෙම පුස්කාපු තොරතුරු වගේ තියෙන කතාවක්. සක්මන් කරනකොට පරියන්කේනකොට තමන්ම මේ මොහොතේ අත්දැකීම නැවුම් තොරතුරු වගේ තියෙනවා. ඒ නිසා ඒ තොරතුරුත් පුළුවන් තරම් මේ මේ මාසික වැඩමුළුවේදී කාලය ගත කරන්න බලන්න. දල වශයෙන් මනකට දීලා තියෙන ඔක්කොමයි. තොරතුරු අල්ලගෙන තියෙන ඔක්කොමයි වාර්තා කරලා තියෙන ඔක්කොමයි. තොරතුරු තොරතුරු අධ්‍යක්ීම හිතන තියෙන්නේ. ඒ අධ්‍යක්ීම වැඩි වීම සඳහා කුමක් කළ යුතුද ඉදී කරන්න කියලා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මම අතීතේ අනාගතේ හැරලා මම වර්තමානයේදී සිත පිහිටු වෙන්නේ මා දැන් මෙතන හිඳගෙන සිටිමි සීකරමි ඒ වේලේ මම හුස්ම ගන්නා බව මට දැනෙන්නේ ටික වේලාවකදී එය නතර වෙයි නැවත නාස් කෙළවරට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් නාස් කෙළවර ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් දැනෙමි. පසුව ආශ්වාස ප්‍රශ්වාස නැති දිවි විනාඩි 15ක් පමණ සිටියෙමි. එවිට මාගේ ඇඟට සුවයක් දැනෙමි. ටික වේලාවකින් එය නැති වී ගොස් කකුලේ වේදනාවක් දැනෙමි. එවිට මා කර කලේ කකුල දිගහැරීමය මෙයට මෙය නිවැරදිව සක්මන් භාවනාවට මා සක්මන් භාව නිසා සක්මන් භාවනාව කියාදෙන පිළිවෙලට කරගෙන යමි. මට ඇවිදින විට ඇවිදින බව දැනෙමි. මම දකුණද දකුණ මෙනෙහි කරන විට බරගතියද දැනෙමි. මා එසේ ගමන් කරන විට වේලාවක හිලකට ලෙස වේදනාව දෙයි. ටික වේලාවකින් මා වාඩි වෙමි. එය හයිද වැරදිද කරුණාවෙන් අහදා දෙන සේක්වා. සල්ලි කිනකොට කකුල් වේදනාවක් ඇවිල්ලා ඒ කකුල දිගහැරලා භාවනා කරන එක පිළිබඳව ප්‍රශ්නයක් අහන්න තියෙනවා කමී හරි. සක්මන් කරනකොට සක්කු ප්‍රදේශීය ආපු වේදනාව නිසා පරියන්කෙට ගියයි කියලා තියෙනවා. ඒක මේ කෙනාගේ අන ප්‍රශ්නයක් අහන්න ඉදිරිනවා නම් මම කැමති අහන්න මේ සක්මන් කරනකොට මේ ඉඥායතවල දැනෙන වේදනාව සතිය තියෙන බවට සතිය නිසා ඇතිවෙච්ච ප්‍රයෝජනයක් නැත්නම් සතිපත් භාවනාවට සති පිළිවීමට කරදරයක්ද කියලා Taman හිත කොහොමද කියන්නේ කියනවනම් මට අපට අනුසුද්ධ කරන්න පුළුවන්. දැනෙච්ච වේදනාව සතිමත් වෙච්ච නිසා මට දැනෙච්ච දෙයක්ද නැත්නම් සතියේ බාධාවක්ද කියලා එළිපිකන කැමතිකට උත්තරයක්. පරිසි සතුටක් වෙලා ඇති වුණා නම් ඒ ලාවට මේ මේ වේදනාවත් එක්කම ඉඳයි යොමු කරනවා. ඒකට තමයි හම්බ වෙන්නේ. ආදි වෙන්නේ නැතුව බලන්න ඕනේ මේ සතිය තියෙන බවට තියෙන නිසා මේ නොදැන නිරන්තර වේදනාවක් දැනෙන්නේ. ඒ වෙලාවේදී අහලහපන්නවා. අනේ ඉන්නේ ඉතිවෙන්නේ ටිකට කියන්නේ. ඉතිව වෙන සක්කොනොත් ඉරියාපත සංකීර්ණතාවුත් මාරුනොත් අර සතිය මේ පිටපයින් තියෙන්නේ. නිසාට සතුටක් ඉන්නකොට හොඳ දේවල් විතරක් නෙමෙයි ගොඩාක් ශරීරයේ තියෙන වෙනස මැදගෙන කුංචි කුංචි කංකරච්චල් තියෙනවා. ඉතින් කංකරච්චලක් කියලා බියන් කරන්න හැදුවොත් එකක් අපි සත්‍යයෙන් නව ප්‍රයෝජනයක් බව දන්නේ ඒක. දෙක පිළියවට මාරු කරන නිසා ප්‍රකී තියෙන ගැල්ම නතර වෙලා යවනිකා මාරු වෙච්ච ගමන් අපිට බලා ගන්න බැහැ. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න. වේදනාවක් දැනනවත්, නිරස දෙයක් දැනනවත්. මේක සතිමත්ව ඉන්න බවට ලකුණක් නම් ඒක දිගු මේන් කාරණයක් කියලා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. කොච්චරක් මන් දැරීමේ ශක්තියක් අපිට වැඩෙනවද? අපි ඉස්සරහම වෙනකොටම ඉරියාපත වෙනස් කරනවා. ඒ නිසා මේ සම්වචනාසුගේ ප්‍රකාශයක් තියෙනවා. දුක්ඛ සත්‍ය තේරෙන්නේ නැති තේරුම් ගන්න බැරි ඉරියාපත මාර්ග කරන්නේ. එනිකේම හේම විදිහට කියනනම් මේ දුක තේරෙන්න හදන්නේ අත් තේරෙනකොටම අපි කතාව මාර්ග කරනවා. තවනිකා මාර්ග කරනවා. ඉරියව මාර්ග. ඒකට අපි අර එකක් හරි වර්ධනේ බාධා. අන්න ඒකට අනුග්‍රහ කරන එකයි කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරියංග භාවනාවේදී මම අතීතය හා අනාගතය පිළිබඳ සිතීම නොකර මේ මොහොතේ මා ඉඳගෙන ඉන්නවා යැයි කයේ සිය පිහිටුවාගෙන සිටින්නේ එසේ ඉන්නා විට සිත පිට ගියත් නැවත නැවත මම මෙතන ඉන්නවා යැයි කයෙහි සිත පිහිටුවා ගන්නෙමි එසේ ටික වේලාවක් යන විට මට ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව දැනුනි එවිට මා ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිත මෙහෙයෙමි ආශ්වාස ප්‍රශ්වාස දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් දැනුනෙමි ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන ලෙසට පත්තු නෙමි. සක්මන් භාවනාවේදී මම දැන් ඇවිදිනවා යන්නෙන් අතීතයේ අනාගතයේ ගැන නොසී තව වර්තමාන කයේ සිය පිහිටුවා සක්මන් කරමි. පසුව ටික වේලාවකින් එසේ කර යටිකයේ සිය පිහිටුවා ගනිමින් වම දකුණ ලෙස සිහි කරමින් සක්මන් කරමි. පාද දෙක මාරුවෙන් මාරුවට බිම තැබීමේදී ඇතිවන දේ පිළිබඳව මම අත්දැකීමේ වරක යටිපතුලේ බිම තැබීමේදී තද ගතියක් පොළවේ සීතල ගතියක් වේදනාකාරී ගතියක් මොළොක් ගතියක් ඉදිරියට තල්ලු වෙන ගතියක් අත්දැකීමේ එසේ සක්මන් භාවනාව සර පරියන්ක භාවනාවට වාඩි වූ විට ඒ පහසුවෙන් කර ගැනීමට හැකි බවක් අද්දුතු වෙමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමි. ගැටපත් උත්කාර සාර්ථක වෙලා තියෙනවා. ව්‍යාකරණ වැරදි මේකේ තියෙන සිංහලේ දැනුනේ මි කියන වගේ දේවල් වල තියෙනවා. ඒ දැනෙනවා වගේ දේක ඔබ අය කොහේට සීතල දැනුනේ මි කියන එක අපි වියකක් කලපෙන්නේ දැනීම කර්මකෝ කරන දෙයක් නෙවෙයි. ප්‍රථම පුරුෂ වර්තමාන මේ ප්‍රත්‍යය ගන්න. දැනුණා කියලා විතරයි කියන්නේ. අරුණා කියන එකක් කියනවා. අරුණෙමි ඒක වචන යොදන්න බෑ. ඒක ව්‍යාකරණ බැක්ටිසලෝ ඉන්නේ තියෙන්නේ. මම ඊට තීනල ගන්න මම නෙවෙයි මම අර මොකක් හරි අර තක්ක වෙන්න නිසා ඔය අවබෝධයෙන් කරගන්න පාන්නේ දිනන පාඩමක් නෙවෙයි. නමුත් මේ මේකේ භාවනාවේ වැරද්දක් තියෙනවා. අර මේ සිටුවෙන දැනීම මම කළා කියන අර්ථයෙන් තමයි ලියවිලා තියෙන්නේ. දැනීම කියන එක ඕන විලාට ගන්න බෑ. ඒක දැනීම සිද්ධ වෙන්නේ අකර්මක. ඒ වගේ දේවල් වලට මේ ප්‍රති මේ ප්‍රතිව දන්නේ දැනුණා. එන අර අන්තරිනම් මේ වාර්තාවේ කියන්න දෝෂයක් නැහැ. මේ ඉන්ෂුරන්ස් එකක් අපි අදාළව ඒක තවත් සාසනික ආරම්භයක්. දෙවන් සරණයි ගර්ශාගේ මහන්සේ පරියක් භාවනාව කයමක පත්තල කරගෙන භාවනාව සඳහා වාඩි වෙන්නේ කය දෙස හොඳින් බැලුව විට මෙතේ ස්පර්ශ වන ප්‍රදේශය එය ත්‍රිකෝණාකාර දෙයක් ඉහළ කොටස පිරමීඩයක්සේ දැක්වෙමි. දිස්විය මම දැන් මෙතන අරමුණු කරගෙන නාසිකාග්‍රයට සිත යොමා සිටින විට ආනාපාන සති භාවනාවේ මුල් කර්මස්ථානයේ වෙන ආස්වාස ප්‍රස්වාස වායු ධාරාවක් අනුමුණු විය ආස්වාස රැල්ල සීතලට නාසිකාග්‍රයේ නාසිකාගේ අග්‍රයේ නාසයේ ඇතුළු කුහරයේ ස්පර්ශ විය නිමදී ඊතා සියුම් ලෙස පටන් ගත් වායු ධාරාව මැදදී ඕලාරික වී ආයෙත් සියුම් ආයෙත් සියුම් කෙලවර කෙලවර වී ආයෙත් සියුම්ම කෙලවර විය ඊළඟට ප්‍රශ්වාස වායුදානක කලින් වායුදානක කලින් ඉස්බව දෙකිනෙම කියනවා ආස්වාසේ ප්‍රස්වාසයේ අතර ඉස්භාවයේ දුක වෙන්නේ ප්‍රාස්වාස වාසය මුලදී සියුම්ම උණුසුම් ලෙස සියුම් මුලින්දී සියුම් ලෙසත් ඊළඟට ඕලාරික ලෙසත් නැවත සියුම් වී කෙළවර වී යන ආකාරය නැවත නැවත දුරු වෙමි. මේ අයුරින් ටික වේලාවක් අඩිගාන හිමිනා 20ක් පමණ බාධාවකින් තුරු ආකාරයේ මැඩු අතර සුළු වේලාවක් වේදනාවක් සිහි සුදු වේදී පිටින් පිට පැන සුළු කරදර කලක් සතියට මේ බාධාවක් නොවිය බොහෝ අවස්ථාවල පිටගිය සතිය ඉබේම මූල කර්මස්ථානයේදී පැමිණියත් විතක ආයාසයෙන් සිත මූල කර්මස්ථානයට ගැනීමට සිදුවිය. තවත් ටික වේලාවක් මෙසේ භාවනාව ඉදිරියට යාමේදී ආනාපාන ක්‍රමයෙන් සිදු වේ. සම්පූර්ණයෙන්ම මුදනේ සංසිඳී ගියේය. මේ අද දින පරියන්ක භාවනාවේ මාගේ අත්දැකීම වාර්තා කිරීමකි. මේක මොකක්ද කියලා මේකෙත් තිබුණා. පොඩි ඉඟියක් පේන තියෙනවා. භාවනා කරනකොට අර ආනාපාන ශූන්‍යලා නදනේ ගිහිල්ලා ඒක විසින් නැත ගොරෝසුලා ආයම කියනවා. මේ පැති දෙකක් කියලා. එකක් තමයි සමස්ත ආශ්වාස ප්‍රශ්වාසම සමාහලාවට සිව් වෙලා ගිහිලා ගිහිලා කියන නොදැන්න මට්ටමට ගිහිල්ලා ටික වෙලාවකින් ආයව ඉස්වාසයක් වෙලා ගොරෝසුලා පේන්න පටන් ගන්නවා. සමහරට ආශ්වාසයේ විතරක් ගත්තත් ගොරෝසුට පට කරගෙන සිව් වෙලා සම්පූර්ණ නතර වෙලා ප්‍රශ්වාසයක් පටන් ගන්නවා. ඒ ශරීරක දීර්ඝ ලොකු චක්‍රයක් ගත්තත් කුංචි චක්‍ර ගත්තත් අපෝගම තියෙන්නේ මේ පිල්සේ ප්‍රස්තාරය. ඉහළ කියලා පල්ලයට වෙන ප්‍රස්තාරය. ඉතින් ප්‍රස්තාරේ යෝගාවචරය පුරුදු නැති කරනදාගෙන මුළු ආස්වාද ප්‍රසආසන සංසිඳන එක තමයි. ඒ ඒක ලෑස්තිලා ගිය කෙනා විතරයි. අනිත් එක්කන ඒකට කනකාට වෙනවා. ඒකන පච්චාත්තාපය. ඒ වෙනකොට හයි මුස්ම ගන්නවා. එක්ක නින්දර වෙනවා. ඉතින් මේකක්වත් නිසා මේ අර ලස්සනට ආස්වාද ප්‍රසආත් එක මෙහෙම ගිවිමින් යන එක නිරවුල දැකන්න යෝගාකට හම්බ වෙන්නේ. නිරවුල දැකන්න පුළුවන් වුණා නම් ඒ යෝගාවචරයට ඊගාව අභ්‍යාසයක් වෙනවා. අනිද්දාස ආශ්වාස බලන බලන ආශ්වාසයේ තීන්නේ වගේ පටන් ගන්න ගොරෝසුල නැතිලා. ප්‍රශ්වාසයේ තීන්නේ පටන් ගන්න ගොරෝසුල නැතිලා නිකන් ලොකු චක්‍රයේ තියෙන කියන සතහන ආකාරය එකීකාසල් ප්‍රසස්ති. ඉතින් දෙවෙනි සීම අභ්‍යාසයට යන්න බෑ. අර ආශ්වාස ප්‍රශ්වාසය අමාරු කොමාරි අල්ලගෙන ආනපනිය අල්ලගෙන මේ ජීවෙනකම් බලන තරම් ඉවසීමේ ශක්තිය නැත්නම් සූදානම් සතිය නැත්නම් මේ ජීවෙන්නේ කෙලස් බව දන්නේ නැත්නම් යෝගාචරෝ ජීවෙන වෙලාවදී පහින් හුස්ම ගන්න ගිහිල්ලා නැත්නම් නිින්දට වැටිලා එහෙනම් සද්දයකට වේදනාවට හිත පිට ගිහිල්ලා අර ආනාපානී ක්‍රියාවලිය ආනාපානී රංගනය ආනාපානී ස්වභාවය දක්වන්න අපේ නිසා යෝගාචර පුරා අත්‍යවි රාශිය කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ ආශ්‍රත් ප්‍රසාදී දැක්කට මදි ඇත්තටම ආශ්‍රත් ප්‍රසාදී දැකීමත් ලොකු දෙයක් මේක දැක්කට මදි කාලානුකූලව මොකද ඒකට වෙන්නේ කියලා ඒකට කියන ආකාරය එන්නේ නිසීම් වෙනවද ගොරෝසු වෙනවද කියන එක දැක්කන්න සුළුට යන්න අපි කොච්චර කාණාපානෙත් එක්ක සුවද වෙනවා අපි කොච්චර කාණාපානෙ ඇසුරු කරන්න ඕනද ඒකෙන් ඒක හසුරන්න යන්න එපා ආනපනිතිස බලාගෙන ඉන්නකොට යා ස්වභාවික රංගනයක් පේනවා. අන්නේ රංගනයේ තියෙන තල සතහන තමයි පටන් ගන්නකොට මොම ගොරෝසුට පෙන්නලා යෝගාවචරය දන්නවන ශිල්පී ඥාන දිනවන තාක්ෂණි දන්නවන යා ඒක දිහා බලනකොට ඒක නිවෙන්න පටන් ගන්නවා ගෙවෙන්න පටන් ගන්නවා ක්ෂය වෙන්න පටන් ගන්නවා වැය වෙන්න පටන් ගන්නවා අන්න ඒකට අනුග්‍රහ කරනවා නම් සුද්ධ විපස්සනාකට වැටෙනවා පැහැදිලිවම කියන්න පුළුවන් මේ පෙර සංසාරයේ භවනා කරපු කෙනෙකුට විතරයි යෝගයේ සංසිඳන ආනාපානකට අනුග්‍රහ කරන්නේ. යාදකමට අභ්‍යාසයක් දෙන්න පුළුවන් එහෙනම් එක හුස්මක වුණත් ආස්වාසේ අන්තිම සංසිඳන බලන්න. ප්‍රස්වාසන තාක්ෂණ සංසිඳන බලන්න ඒකවල තියෙන්නේ යන හුස්මක්ම නිවන් දැකලා තමයි නැත කරන්නේ. නමුත් නිවන් දකින්නට අපි එන්නේ නැහැ. අපි ඒක වෙන දෙයක් හිතන එක්ක නින්දර වැටලා ඒක කලබල වෙලා එන්ට ඊගාට ඉන්න තියෙනක බලනවා එන්ට වෙච්ච එක බලනවා. ඒ නිසා නම් හුස්මකම තියෙන මේ විවංග වීම, නිරුද්ධ වීම, නිරෝධය දකින්න යෝගාචර පියවර දෙක තුනකින් මේ ගෙවන් වීම දකින, ගෙවීම දකින භාවනා කරන්න පුළුවන්. මේ ලක්ෂණ පේන්න තියෙනවා මේකේ මේ තොරතුරු ලැබෙන්න පටන් ගන්න තියෙනවා. අනිදාස අන්නේක දක්නාසුලව ලැස්තිලා යන්න. එතකොට ඒක භාවනාවට කරන අනුග්‍රහයක් වෙනවා. අපි අන්ධකාරය දැකපු දේ කොච්චක් ගහලා බැලුවා අපි කිසි දෙයක් සමතරම් ලබා ගැනීම පරියන්ත භාවනාවද පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ලබා දුන් උපදේශයන්ව මෙම උතුම් පුණ්‍යස්ථානයේ පළමු භාවනා යෝගී වශයෙන් අතීතයෙන් මිදී අනාගතයේ සැලසුම් අධහැර කෙනෙක් ගැන තැනක් ගන්න ස්ථානයක් ගැන ඇති කැමැත්ත අධහැර භාවනාව සඳහා සිත පිහිටෙමි. එෙහි මා සුව පහසු ලෙස ආසනය සකසා යතුණු ආසනය ගැනීමේ මනතුරුව ශරීරයේ විදුව තබාගෙන ඒ අනුව සිහිය පිහිටුවා ගනිමි. මාගේ කය කෙරෙහි සිහියෙන් මනසිකාත් කරමින් හුස්මට සිහිය යොමු කරමි. ආශ්වාසනා ප්‍රශ්වාස කෙරෙහි සිත යොමු වීමෙන් ආශ්වාස දීර්ඝ ලෙසත් ප්‍රශ්වාස හැකි ලෙස පවතින ආකාරය හොඳින් අවබෝධ වෙමි. මේ මීට අනතුරුව අතුරු කාලයේදී ශරීරයේ නොයෙක් ස්ථානවල ඇතිවූ විගුම් කෙනෙහි සිට යොමු විය. එසේ නමුත් ඊට අවබෝධයෙන් උස්ම ඉහළ පහළ යාම කෙරෙහි සිට යොමු කර ගතිමි. සක්මන් භාවනාව මා සක්මන් මළුවක සක්මනට යොමු වෙමි. මෙහිදී මූලික යෝගීෙක් වන මා ඊතා සෙමින් සක්මනට යොමු වෙමි. කය ගැන සිත පිහිටුවා ගනිමි. වම් පාදය සහ දකුණු පාදය බිම තබන විට වම දකුණ යනුවෙන් මීටර එකක පමණ ප්‍රමාණයක් දැස් තබාගෙන මෙනෙහි කරමි. එහිදීද ශරීරයේ අපහසුතා ඇතිවීමේදී එය කෙරෙහි සිත යොමු කිරීමක් නැති විය. පළමුව ඉරියව්ව තුළට යොමු වීමෙන් සක්මන සිදු කෙරෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ මා අනුගමනය කළ මෙකී භාවනා ක්‍රමය සාර්ථකදයි වැරදියකුත් පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රාර්ථනා කරමි. සම්මා භාවනා පිළිබඳව සූදානම් වීම මුදල් විස්තර වෙලා තියෙනවා. සූදානම් වෙලා අවසානයේ පහු වෙනකොට බින්කොට ආනාපානට මුහුණට මුහුණ දාලා ආනාපානෙ ඉඳලා තියෙනවා. මොනවද දැක්කේ කියන එක පිටචර මානසික ආනාපානෙ හුවෙලා ආනාපානෙ අතගාලා බලලත් නැහැ. ඒකල පළතුරු වලියලත් නැහැ. ඒක නිසා මහන්සිලා ওই තරක් කරලා අස්සන් වෙලාද නැතුව අපි පේනවා. සක්මණේසිත් ඒ වගේ දිනවා. ආධුනික වශයෙන් හොඳ ප්‍රයත්න කරගෙන දිනවා. හොඳට මෙහෙවිලා දිනවා. ඔය සක්මන් කරන වැටුනේ මොකක්ද කියන එක. ඒක මෙලියු නැති නිසා අර වාතාවේ වටනාකම සෑහෙනවා කියලා. ඒ ගුරු ස්වාමීන් වහන්සේ කියලා දෙනකොට කියනවා අපි ගණන් පත්‍රයේ උත්තර දීනකොට උත්තර පත්‍රේ ගණන් ගානේ අංක ලියන්න. ඊටසේ ගාන ලියන්න. ඊටසේ ගාන ශිරු කරලා උත්තරේ ඉහි දෙයක් ගන්න. අපි ඉලක්කම ලියලා ගානේ අංකේ ඉල ගානක් කියලා ශිරු කරලා උත්තරේ ඉදින් ගැහුවේ නැත්තම් තාම මගාත්‍රම නතර කරලා කියලා හිතන්නේ ඒ නිසා උත්තරේ ආව පූර්ණ ලකුණු දෙන්න. අපි ඉදි දෙක ගහපුවා. ඉතින් කාණකොට තමයි බලන එකට කියන්නේ දැන් කාණ මේක උත්තරේ. මේක උත්තරේ. නිසා ගානක් කියලා තියෙනවා සුළු කරලක් තියෙනවා මම මේක මේක බලන්නේ මම මේක දැක්කා කියන එක අහුලගෙන නැහැ තමයි අහුලගෙන පාටාව දාලා ඒ නිසා මෙතන මා පුදුමාකාර එකලසක් සංවේදී පිළිවෙලට පුදුමාකාර එකලසක් තියෙනවා ඒ වගේම මේ ඊටම් සියුම් දේවල් අපි කොච්චර අවබෝධ කරත් ඒ තව කෙනෙකුට වටහා දුන්නත් නැහැ වැඩක් මේ ශක්ති ලක්ෂණ දැක්කත් වාතාවරණයට ඇතුල් කරන්නේ නැත්නම් ලකුණු ලැබෙන්නේ. ඒක නිසා අනිත් දවස් හොඳට මතක තියාගන්න ඔක්කොම අපි සූදානම් වෙන්නේ භාවනාවේ තියෙන මේ ඕජාව ටික රස ටික මේ ආතහන් ටික මේ ආකාර ටික අහුලගන්නයි. ඒ අහුලගත්ත එක හිලි කරන්න දන්නේ නැත්නම් මෙච්චර අමාරුයි හොයාගත්ත ඒ වටිනා දේට ගරු කරලා නැහැ. මේක සමාදන් වෙලා නැහැ. ඒක එළඹ වාසය කරනවා. ඔක තමයි සංසාරය අපිට විකල්ප කරලා තියෙන්නේ. බුදුන් දකින්න දුමනක් තාන්නේ. ඒක මේ අනිත් ඔක්කොම කුරුකන් දාලා තියෙකත් තමයි. පරිවර්තකාගේ කුබාලික දාන. අනුරුත් පොලතේ විසක්කාගේ තරතුරු වයිද බුදුහාමුදුරුත් කුබාලික. එහෙම කරන්න බෑ. ඒක ඒකට අපරාධයක්. ඒකකොට මේ බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුව පවු කරනවා. ඒ නිසා ඒ හතදී අවුනගත්තා නම් ඒ කර්ණුක tempat කරනවා. කුඩපා කියලා දානවා. දැම්මොත් කතෝලික මිනිස්සු කී කරුවද? මුස්ලිම් මිනිස්සු කී කරලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධිකී කරනකොට ආනික තමයි අපි ළඟ තියෙන්නේ අපි ළඟ තොරතුරු නැතුවම මේ අපි කොහොම කරු තැබියතු තැන විසි තැන තැන්පත් නොකිරීම නිසා චතුතුරට නිග්‍රහ කරනවා ආනදර කරාවා ඒ සංජාසනීය වාර්තා සම්පූර්ණ කිරීම සඳහා මේ දැන් දැන් විචකමීම කරන්නේ මේ ක්‍රම සාවිකේ ගන්න ඒකල වාහන ආනාපාන මොහොතේකට මම දැන් ආනාපාන කියවා ගන්න දෙයක්. සක්මන් භාවනා කරනකොට මීටරකට ඉස්සරහින් බලන්න කියන මීටරක් මම මීටර දෙකක් ඉස්සරහින් බලන්න. ඒක තමයි විය ගන්නක් විතර වෙන්නේ. එතකොට සක්මනේ හිත හිතියා. දැන් ආනාපාන නෙවෙයි මම ඉන්න සක්මනේ කියලා දන්නේ කොහොමද? අන්නේ වැටහිච්ච කාරණා අතුරු කරා නම් මේ ලොකු අත්දැකීමක් තියෙනවා. ඒක තමයි සුද්ධ කරලා දෙන්නේ කාරණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව මම දැන් මෙතන ඉඳගෙන සිටිනවා යයි කීපව එකක් වතාවක් මෙහි කරමින් ඉන්නා ඉලව එතන ඉත යොදවමි අසලින් සුගන්ධයලා ගති වෙනවා පිට වෙනවා නාස්පුඩු වශයෙන් සුගන්ධයලා ගති වෙනවා පිට වෙනවා හොඳින් දැන එසේ ටික වේලාවක් සිය පිටුවා ඉන්නා විට කකුලේ උඩ කොටස උස් පහත් වන ආකාරය දැනි නැවත කායත හිත යොමු කර නාසයේ හුස්ම රැල්ල මොහොන ඉදිරියෙන් කැරකෙන ආකාරයක් දැනෙන විට ඇතුල් වීම ඇතුල් වීම පිටවීම බලා සිටීමේ මේ ආකාරයට ඇතුල් වන පිටවන හුස්ම රැල්ල මුත්‍ර සිත යොමුතර මෙන් විනාඩි 30ක් 45ක් අතර කාලයක් සිටිය හැකිය. ඒකෙත් ඉන්න පුළුවන් කාලේ ලොමුදයි. නමුත් ඒ කාලේ වැටහිච්චදී පිටසතර මේ ඒ රචනයේ මුත්‍ර 140ක් විතර 160ක් රචන කරන්න ඕනේ. ඒ අමාරුවෙන් ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානේ සතහන් මේකයි ආකාරය මේකයි ස්වභාවය මේකයි ගතිය මේකයි කියලා අන්නේ තොරතුරු ටික අතුල් කළ නැති නිසා ඊටවදාසට මේ මේ දැක්මකට මේ යන්න ඊළඟට දැනගන්න දී පාර හරි ඇවිත් වශයෙන් ආනාපානට ඒක ගියාට පස්සේ ආනාපාන කරනකොට වැටෙච්ච දේ පුළුවන් තමයි අවුල ගන්න බලන්න අවුලගෙන වාතාවරණ කරන්නේ ඒකට තමයි තේරෙන්නේ එහෙම වාර්තා කරලා අනිදාසේ වාඩිලා බලන කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවා. යම් දවසක තමන් කටියට භාවනා කරපොදී හරියට වාර්තා කරන ඊගාවදසි භාවනා කරනකොට එතන ඉඳන් තමයි භාවනා කරන්නේ. යම් දවසක භාවනා කරලා වාර්තා කිව්වේ නැත්නම් ආයෙත් බිඳුව ඉඳලා පටන් ගන්නවා. අනිවාර්ය ලොකු කට්ටි අල්ලලා දෙන ගැතිය. බල්ලා කට්ට අල්ලලා දෙන ගැතියක් තියෙනවා. වාර්තා කිව්වෙදී ඒකයි මේ කම්තාන් සුද්ධ කිරීමක් කියලා විශේෂාංශයක් විශ්‍රාමිකයක් ඒකම මේ ධර්ම සාකච්ඡාවක් අපි ගන්නේ උඟ දෙනෙක් ඉතන භාවනා කරන්න නිවන් දකින්න පුළුවන්. භාවනා කරාටම හරියන්නේ භාවනා කරපු දේ ගලපගත්තේ නැත්නම්. භාවනා කරපු දේ නිවිලාට වාර්තාගත කරගත්තේ නැත්නම් අපි මේ ඒ චොත්තරොට ගල් කරේ නැති වෙනවා. ඒකට කාටවත් කියන්නේ. ඒක Tamangemයි ඒ උපයා ගන්න කෙනා දැනගන්න මේ චොත්තුරු ඒ විදිහට අරසා කරලා තියාගන්න වෙනවා. අන්නේ ආරක්ෂා කිලිමුනේ නැත්නම් මේ අඟුලිමාලාර මාලේ කරේ දාගන්න ඉස්සෙල්ල මරපු මිනිහ වල ඇඟිලි වලට මොකද උනේ? ඒක තමයි වෙන්නේ. ඒක බල්ලෙක් කරගෙන යනවා, පොතෙක් කරගෙන යනවා. ඉතින් මාන්සල මිනිස් පල්ල ඇස් කරගත්ත ඇඟිල්ල ගොනු කරගත්තේ නැත්නම් පිටචර මාර්ගයක් කියන්නේ. ඊට පස්සේ තමයි මිනිහ ගඳයි. කරන දෙයක් නෑ. පස්සේ තමයි මාලේ හදලා දාගත්තේ කන්නේ. ඊට පස්සේ තමයි අඟුලිමාල කියන නම ආවේ. ඊට පස්සේ තමයි එකතු වෙන්නේ. ඒක ඉස්සෙල්ලම එකතු වෙන්නේ. කනපීක් කරනවා. ඒ නිසා භාවනා කරනකොට එන අත්දැකීම් වලට මිච්ඡතමාදී භවිෂ්‍යවත්තාවේ තමයි ගරු කරනවා නම් ඒ භාවනා ලැබෙන තොරතුරු ටික අත්‍යන්තම කල්යයට උගස්වල බින්ගොල කියන්නේ. ඊට පස්සේ ඒක තොප් වෙන්නේ. ඒ නිසා ඒක කිසිම ක්‍රමයක තමයි අපට අන්සුත්. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට නාසයේ ආශ්වාස ප්‍රශ්වාස ගැනීමට වඩා මාහක වඩා ප්‍රකට වන්නේ බින්දීම හැකිරීමයි මා සිහිය ලබාගත යුත්තේ කුමන කරුණක් කියාද පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මොනම අරමුණකට ඔක්කත් එහෙම විශේෂයක් කරන්න නෑ වෙන්නේ සතිය පිටන්න මොකේද ඒක තමයි අපි උගමන අපි ආනාපාන වැඩි කරන්න හදනවා අර මේක වැඩි කරන්න හදන කතාවක් නෙවෙයි ප්‍රයෝජනේ සලකලන්නේ පහරනවා යම් නිසා යථා පාකටන් විපස්සනා විනිවේෂෝ කියලා අතුවාචාන් වංශික අතුවාගමිනේ දීකාවේ සඳහන් කරලා ඊට පස්සේ පච්චා අනුපහට්ටන් තේමි උපායන පට්ඨ වෙත්තා සම්මසිතප්පන් කියලා කියනවා පටන් ගන්න මොකද්ද ප්‍රකට වෙන්නේ මේ ප්‍රකට ගෙතන තියෙන වෙලී පස්සක් හදනවා කියලා කියන්නේ ඔළුව ක්‍රීලිනවා. කොන්දේ ක්‍රීලිනවා ඔළුව ක්‍රීලිනවා. මේ භාවනා කරන උපදෙන්නේ ඔළුව ක්‍රීලිනවා. මේ කවුදෝ පෙන්න තියෙන අරක බලපන් කියලා. පේන එක බලන්නේ අර හිතාගෙන අපි කපලනයි කීවට ඔළුව දෙතාරෝ හිතාම ඉකක් කො. එහෙම නැත්නම් අතනෙක නම අරු. ඒ වෙන උපමානීය උපමාවයි උපමේය ගලප ගන්න බෑ. ඉතින් ඒක කියන දේ කරන්න මේ කියන දේ කරන්නේ මෙහෙම කියලා ඔක්කොම අපේන කරගන්න. ගුණාවල් අල්ලගන්න. ඊට වඩා අපට මොකද්ද? තථා පාකතං විකසනා විනෝදෙති මොකද මේ විශ්ේ ගන්න. ආනතනෙන් ලාව ගන්න ඕනද? මොකද්ද ප්‍රශ්න කරගන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේදී නාසයේ හුස්ම වදින තැන දෙස බලා සිටීමේ මද වේලාවකට පසු හුස්ම අපෝ ප්‍රදේශයේ සිට ඉහළට ඉන්පසු උදර ප්‍රදේශයේ සිට පහළට තැබුණි ආදී ලෙස ශරීරයේ උඩ කොටස ආශ්වාසය සමග ඉහළට ප්‍රශ්වාසය සමග පහළට යන අයුරු බලා සිටීමේ ටික වේලාවකට පසු ශරීරයේ විවිධ තැන් වෙත සිත යොමු වුණි යම් වේදනාවක් දැනෙන තැනක සිත පිහිටුවන විට අනෙක් තැන් නොදෙන්නේ මද වේලාවකින් එම වේදනාව අවම වී තවත් වේදනාවකට හිත යයි නැවත දෙර තන වේදනාව ඇති වී එතනට සිත යයි එසේ වම් නාසයේ මැද හුස්ම ගැනීම නොදැනීම වරින් වර පෙනේ පසුව සම්පූර්ණ ශරීරයේ පිළිබඳ අවධානය යොමු මෙහිදී ශරීර අභ්‍යන්තරය හිස් වූවක් වේදනාවන් මතු පිට ශරීරයෙන් දැනෙන ලෙස පෙනුනේ. මෙහිදී ශරීරයේ අභ්‍යන්තරයේ හිස් බව වේදනාවන් මතු පිට ශරීරයේ දැනෙන ලෙස පෙනුනේ. මෙවිට ශරීරය සැහැල්ලු වී ඍජුව ඉඳගෙන සිටීමට ආයාසයක් ගැනීමට සිදුවිය. ආයාස නොකර නොකර ශරීරයේ කඩා යන බවක් පිටුවෙමි. මම අධ්‍යක්ෂ මෙම අත්දැකීම තුළ විවිධ සිතුවිලි වලට ඇතැම් විට සිත ගියත් පිටස්තර පුද්ගලයේ කෙලෙස බලා සිටිනවා වැනි තත්වයක් ඇතිවිය තවදුරටත් සතිය පිහිටුවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සාමාන්‍ය ආධුනිකයේ ප්‍රකාශයක් නෙවෙයි. ඉතල භාවනා කරලා තියෙන ඕනේ වගේ ගුණයක් ඇති කරගන්න උදාහරණයක් වශයෙන් කියනවා අපි බලන්නකොට සැපේ විවිධයක් වල වේදනාවක්. කොයි වේදනාවක් අහුලගන්නේ කියන එක විතරයි කතන්දරේ ගොතන්න මුකේ. වේදනාවක් නැතිලා පැත්තෙම. අන්විසක් තොමන් දිහා බලනවා ලයිෆ් අක්ෂ ගන්නපත් වෙනවා. කොයි එකද බලන්නේ? ලයිෆ් ගොඩාක්පත් වෙනවා. මේ බලපු එකත් එක තමයි කතන්දරේ ගොතලා ගිහින් කියන්නේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. කවමදාකවත් සම්පූර්ණ තොම බලන් වෙලාවක්. එක කොනක් බලනකොට අනිත් කොනක් දැනෙනවා. මේකන බලනවා අනික අපෑයි. ඒක නිසා කොච්චර හරි බලපලයි කියද සමස්තේ බලන්නේ. බලන්නත් බෑ. මොකද අපේ ඉත ඡාදර දෙයක කෙලස් වෙදී කියන දඩ ඇදලා. අපේ ඉතට කොච්චර පින් අදහස් තිබුණත් ඒක අදින්නේ කෙලස් තියෙනවා. ඒකෙන් තමයි කතන්දරේ. ඒකෙන් තමයි ප්‍රපංච කියන්නේ. ඒ නිසා බලන්න හිතුවොත් දැන් මම දනිස් සම් දනිසි වේදනාවක් තියෙනවා කියලා ඉඳගෙන ඉන්න බැරි තරම් වේදනාවක් තියෙනවා. ඒ නිසා මේක නැගිටිනවද මොකද කරන්නේ කියන වෙලාවේ පොඩ බලන වන්දන හිතදියා මොකක්ද කරන්නේ? ඒක නිවන් දකිනවා. ඒ කියන්නේ කතාවකුත් නැහැ. අර අර දුක්ත නීර විතරයි අපිට මතක තියෙන්නේ. ඉතින් ඒක ලොකු කරගෙන ප්‍රශ්න අහනවා, කතන්දර ගොතනවා, ඉතින් ඒ වෙලාව පොඩ්ඩක් වම් කනේට පොඩ්ඩක් තියා බලන්න කිසිම කවුදලක් කෙනෙක් ඔක්කොම සංසිලා ඉව කවතාවක් මතකවත්. දතිය අමාරුවක් තියෙනවා නම් පස්සේ දත් කිත් එකක් තියෙනවානේ. අමාරු කියන දේ විතරයි කතා කරන්නේ. ඒක දත් කිස් එක ගැන කවදාක කතා කරන්නේ. අකුසලයක් කොතන තියෙන ඒකම සමාපත්තිය තමයි. අකුසල සමාපත්තිය 31ක් තියෙනවා. අකුසල සමාපත්තිය එක නම් ඒක තමයි යන්නේ. මේ තමයි අපේ ඉන්නේ තියෙන ඔයේ හරි හිතෙන තන ඔද්දල් වූ තන හිතෙන තනක් තියෙනවනම් අනිත් ඔක්කොම යටපත් කරගෙන ඊකේ තව සීසන් පද ටිකක් දාලා අල්ලපු විදිහට කතා කරනවා SMS එකකුත් දානවා පත්‍රයකස් ලියනවා රේඩියෝ එකකත් ලියනවා ඉතින් අනිත් කට්ටියත් අනුගේ තුනකක් දාලා අහනවා මෙච්චර ජීවිතේක කිසි කෙනෙක් ලද මනුස්ස ජීවිතේ රටක් පිළිගන්නේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් ඒක ගැන කතා කරනවා මේ භාවනා කරන බලන්න ඒ එකක් ආවට පිට වේදනාවක් හරි සබ්දයක් හරි හිතවිල්ලක් අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ කොයිලා අපි ඉන්නේ සද්ද සාගරයක මොකද උදේ ඉඳලා හැන්දෑවකම් කච කච ගන්න කියන අපි කරන්නේ සද්ද ඇහෙන්නේ නැත්නම් කිව්වොත් අපිට හරි පාළුයි මේකේ කුරේ වෙලා එතන අල්ලපු විදිහ කතා කරන්න ඇහෙන්නේ එතන අල්ලපු තල් ළඟ ඉඳගෙන කට්ටු කරලා අහන මොකද අයියා කියලා අහනවා සද්දතු ඉන්නවා කියන එක සමාධියෙන් කොම් වීමක් අපට. ඒක නිකන් නිකේ නැහිලක් තරහ වෙනවා. කිචිවිල්ලක් නැතුව හිතුවත් එහෙම මොනවල් දෙකින් ඉතිරියට කරා. ඒ නිසා ඉතිවිලි වේදනා සද්දවල තමයි අපේ ජීවිතය ගත ගහලා තියෙන නිසා යම් වෙලාවක ඉතිවිලි වේදනා සද්ද නැති වුණොත් මම යන්නේ. සරලව කියනොත් මම යන්නේ. මේ මමයා කැමති නෑ නැති වෙන්නේ. යා කොහොම සත්‍යින් වේදනාවට වේදනාවෙන් හිතවිල්ලට පයින්නවා. ලක්ෂ ගාණක් වේදනා තියෙන ලොකුම වේදනාවල් ගැන කතා කර කර ඉන්නවා. භාවනාව බලන්න මේක තියා පොඩ්ඩක්. ඊට සාපේක්ෂව විද්‍යාන්තර අපිට දීලා තියෙන හුස් වගේ දාර්ශනික අරමුණක්. ඒකට විදිහ හරි කැමති මේ වේදනාවත් එක්ක කතා කරනවා. සත්‍ය ගැන හිතවිලි ගැන කතා කරන්නේ මොකද අපේ හිත අකුසල් සමාදාන තමයි කරන්නේ. මේ කොච්චර නෝ කුසල්දී කුසල් ආරමුණු තියෙනවා. සමාදම් වෙන්න පුළුවන්. ඒක නෙවෙයි කතා කරන්නේ. ඒක නිසා මේක දිහා බලන්න අපි සංසාරයක් එහෙම කර කර කර ඇවිල්ලා මේ සල්ලයි සම්බන්ධාලා හරි රික්සෝන දාලා හරි හොදන්න පුළුවන් කුණක්ද තියෙන්නේ. එකතු කරලා තියෙන තොගේ දිහා බලනවා. කොහේලාද කොනක කුණ තියෙනවා නම් ආකර්ෂණය. කේන්සිකේ වෑන් එක වගේ. තියෙන කුණ ඔක්කොම එකතු කරනවා මගේ පිටත් හලාලා යනවා. නිසා මොනෝක්වත් මොකද නිකන් මේක පොඩ්ඩක් බලන්න. කුටික වේදනාවක් කියලා. ඒක බලන්න වේදනාව එනවයි කියලා කියන්නේ තව ලක්ෂ ගාණක් වේදනාව යටපත් වෙනවා. එයා මතුවෙන්නේම අන්තපුරයක්. ඒ මතුවෙච්ච එක නම් අපේ අවධානය දැහැගන්න. ඒක ලොකු වේදනාවක් තියෙන මුඛ වේදනාවක් අල්ලන්න බලන්න දෙන්නෙම නෑ. අල්ලන්න දෙන්නෙම නෑ. වේදනාවක් නැත්නම් අල්ලන්න බලන්න දෙන්නෙම නෑ. අතෙන්ම අවධානය. ආනිවදියා බලනකොට පේනවා. අපේ මනස පොඩි ළමා මනසක් තියෙනවා. කතන්දර ගොතන එහෙම නැත්නම් මේ හැදී කතා කර කර ඉන්නේ මොකකින් හරි අවධානය යොමු කරගන්න හදන ගැටයක් තියෙනවා මිසක් ඒ අවධානය ඉල්ලන්නේ නැති වුණොත් අපි පාළුණා තනි වුණා කොම් වුණා එහෙම නැත්නම් නිකමෙක් වුණා කියලා කෙලෙස් නැති තැනදී ගියොත් එන්නේ නැහැ ඒක නිසා සීදීන සාගතා නිසා භාවනා කරනකොට තේරෙයි අපි කොච්චර පවට කොච්චර කෙලෙස් වලට කොච්චරක් දරතේද කොච්චරක් ඉදින ගතියට කැමැතිද අපි කතා කරන හැම මාතෘකාවක්ම මේ ඉදින ගතිය තමයි මේ සමේතනස්කේ ධර්මය. ජාතුලුවන්තරම් මේ වෙනකොට බලන්න කලකට තේරි මේ වේදනාව බල බලන්න අග්ගෙම සමස්තම කය තියෙන. ඒක කය පිට පිටපත් තියෙනවා. මේ දැකී කණින්නත් වැඩ මදි සියලු සියක් සත්‍ය. ඉතින් අපිට ඕන නම් අර සංසිද්ධි නැන්ද සමාදන් වෙලා ඉන්නවා. ඒකට පිටකත්තේ කොච්චර යුද්ධ ගියත් තමයි මුළු කාමරයක් ඇතුළේ ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අර පිටකත්තේ තියෙන මහා අවුජාලේ ඉඳලා කොච්චර පිටුත් අවුජුණක් මැද තියෙන නිසද්දව නිසංසලව විසසලව අනේ දෙන්නේ ගමන තමයි භාවනා කියලා කියන්නේ. මොකද හම් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රම දැක්කට මැද තියෙන සංසිද්ධි ගතියක් උප්පත්තියේ නැතිලා තියෙන අපි දැකලා නැහැ. භාවනාවට අපි දෙන්නේ ආරහව දිනකට පස්සේ පිළිවා. කොච්චර කැළඹිච්ච හිතේ ඒකාග්‍රතාවයේ යට කොච්චර ඒකාග්‍රතාවයේ හිත තිබුණත් ඒකේ ඉරකොනක කැළඹිච්චුත් තියෙනවා. අන්නේ දෙකේ මොකක් ගැනද කතා කරන්න කියන්නේ කැළඹිලි ගැන කතා කරන විතර අසත්පුරුෂය කියලා කියනවා. සංසිද්ධි ගැන කතා කරනකොට සත්පුරුෂය. කැළඹිලි ගැන කතා කරනකොට අසද්ධර්මී කියලා කියනවා. සංසිද්ධිය ගැන කතා කරන සත්‍යය. ඒ නිසා අද පුරුෂයා සත්‍යය ගැන කතා කරන ඊතිගත කර සත්පුරුෂයා සත්‍යය ගැන කතා කරන්නේ ඇතුලේ නැතුවට යන්නේ අපි එක මිනිහ ඇතුළේ දෙන්නම දේවදත්ත බුදුහාමුදුරු දෙන්නම ඉන්නවා. ඒ දෙන්නත් රණ්ඩුවක් නැහැ. අපිට තියෙන්නේ දේවදත්ත කරගන්න දෙයක් කරගන්න යනවා. විශ්වන්තයන් දක්වා කවදාකවත් අපිට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. අපිට හැංගිලා ඉබ්බේ කට්ටට ගන්න අඳු ටික ගන්නවා වගේ අකුලගෙන අර බෝසත් වහන්සේ ගාඩ සත්පුරුෂයාට සත්‍යමේ කියන මුලිකයිකම කියා පාලේ මොකද කියන්නේ. එනිසා මේ මට්ටමට ගියා නම් කියන කට්ට තුන හතරක විස්තරතා මගාරවගෙන අර විවිධ අඳුරන කෙනා කාටවත් උත්තර දෙන්නේ නැනක ඇයි කලබල සමාගම්නේ නැති ඒක අපි වෙන්නේ නැහැ. අපිට තියෙන කොහොම හරි කමන්න ඒ ඕන කෙනෙක් මොනවා කිව්වත් අර නිසද්දතාවය සමාදන් වෙලා කුසලයේ සමාදන් වෙලා කාටවත් කට උතර දෙන්න නැතිව ගුඩි කොටි. කවුරු ගැහුවත් ඇයි කියලා නිකන් ඉන්නේ මොකද මේ එක්කෙනෙක්වත් මේ අපි කොට දාන්න නෙමෙයි කතා. ඒ මේක කරලා කතා කරන්නේ. ඒගොල්ලෝ අතර පොඩි එකක් වගේ, දී එකක් වගේ, අම්දෙක් වගේ, පොරෙක් වගේ, මලමිණියක් වගේ බීලා අර ඉදිකලාවත් එක්ක, විවිකත් එක්ක සංහිඳියාවත් එක්ක බේරගන්න. එතකොට බුදුහාමුදුරුත් එක දවස් වල ජීතෝනාරායන කියන එක ප්‍රශ්නයක් නෑ. තමයි ඕනේ විවිධ තියෙනවා. සක්මන් භාවනාවල මම දැන් සිටගෙන ඉන්න බව දන්නේ. මේ ලක්ෂණ පය උස්සන බව, තබන බව දැන් වම් පාදය පොළවෙන් උස්සන විට පොළවේ තබන විට දනිමි. බරළු වලින් පොළවෙන් පාදයෙන් ඉහළට උස්සන විට තද බවක් සැහැල්ලු ගතියක් දැනේ. පොළවේ තබන විට තද ගතියක් බර ගතියක් පොළවට වදන ගතියක් දැනේ. වම් පාදය හා දකුණු පාදය දැනීම බොහෝ දුරට සමානය. නිමිති පාන්දර පරියන්කයට හිඳගත්තාම කයට සිත යොමු කළ කලාම වම්නාසය හා මුඛය ඉදිරි පිටින් සුලන් වැල්ලක් දැනෙන්න දැන් සුලන් වැල්ලක් දැනෙන්නේ ඉතා සිහින් කුමුරියන් යන එලහා සමාන ආකාරයේ වාතය ඔබට යන විට ශරීරයේ ඉහළට පහළට උස්පහත් වේ දැනෙන සමහර විට උදේ කාලේ මිනිත්තු 45ක් පමණ භාවනා කරනවා දෙවනි වාර උදේ ආහාරයෙන් පසු පරියන්කේ දීක්ෂමදරල දැමීමේ මුහුණ ඉදිරියේ එක වේලාවක් කලාකාරයෙන් කැරකෙන කැරකෙනවා වගේ ඒ සමගම හුස්ම වේගයෙන් ඉහළට පහළට යෑම දැනුණා. පසුව ශරීරයේ සමබරව පිහිටියාම ඉතා ක්‍රම ක්‍රමවත් සුලං වැල්ලක් නාසයේ සිට ඉහළට යන ආකාරය සීතලට දැනේ. මා දන්නා කෙනෙකුගේ භාවනාවට ඇවිත් සිටියා. කතා කළේ නැතත් ටික වේලාවක් ඇයගෙන සිටුවිලි ගලා එන්නට ගිය එය නතර කරන්න වෑයම් කළේ නැත. ටික වේලාවකින් සිතිවිලි නැති විය. ඉතිරි පිටින් හරි අපිට කරදර කරන්නේ දන්නේ නැති ඉන්නේ. දැන් නැති කෙනෙක් කවදාත් ඉතිවිල්ල කීමක් කරදර. අතනින් කොහොමඩක් නැහැ කය කොහොමඩක් කරන්නේ. මේකට කරදර කරන්නේ දන්නේ නැතික තමයි අපි හොඳයි කියාගෙන ප්‍රේම කරපු ටික විතරයි. ඒ නිසා ප්‍රේම කරුවත් නැත්නම් මෙන්න කියන්නේ දිනු කරන කච්චත් එක්ක ඉඳ කියන්න ජීවන තියා ලියාගත්ත බත කාලා. ඒසා නියෝගයට ආපුවම වෙන්නේ දන්න කට්ටිය නැත්තම් භවන මධ්‍යස්ථානයේ නිවන් පුරක්. මම හිටිය අවුරුදු තුනක විතර කිව්වෙන බුරුමේ මම ප්‍රාර්ථනා කරා ලංකාවට උලඟක්වත් නොවීමා. වචනයක් නැහැ, බාධාවක් නැහැ, කාන්නේ බුරුම කෑම, සංස්කෘතිය බුරුමේ වචනක් නැහැ. මම ප්‍රාර්ථනා කරා එපා ඒ පැත්ත උරග කරගන්න. මේ මගේ යාළුවන්ට ආරංචි මාළු මේ ලංකාවේදී සිසු පවුලේ ගිහලා අලිය ගහලා මැරිලා. වෙල වැඩ. ලිමු හොය විත්නේ. හොඳම පාඩම. හොඳම පාඩම. දැන් ආහාර නැහැ, දැන් භාෂාව නැහැ, දැන් සංස්කෘතිය නැහැ, මම කතන්නේ නැහැ. හිතපුවේ. ඒක නිකන් මේ ලංකාවට මරණයක් වගේ. ඒක වුණා නම් මැරෙන්නේ ඉස්සෙල්ලා ඒක මම නෙමෙයි කොච්චර මම නිසා හිතවිල්ලක නැහැදී ඒක නම් කෙනෙක් ළඟ වගේ දැන් අපි අඟහල් ලෝකෙට ගියොත් මිනිස්සු දැක්කොත් විනාශයි චීනට ගියාට පස්සේ ලාංකිකයෙක් දැක්කොත් කියලා එක ගමින් දෙන්නේ ගන්න වටින්නේ පානමත් ඔය කියලා තියෙන්නේ මේ වැඩමුළු සංවිධායකයන්ගේ ගන්න ආගම කිසි කෙනෙක් ගන්න ඔක්කොම නිකන් චීනෙන් ගෙන්න ගන්න පුළුවන් නම් මේ තරමට උනේ. ඔක්කොම කතන්දර ගෙතිල තියෙන මේ දන්න කට්ටියක්. නිසා බුදුජානකේ මේ චාරිකාවෙන් කොට ප්‍රාර්ථනා කරනවා. ජයදෙනසි වචනෙන් කියනවා කැලේ යනකොට කවුවත් තරම් ඉස්සරහ කවුරුත් පින්නේ නැත්තම්. කවුවත් තරම් පිටපස්සෙන් කවුරුත් පින්නේ නැත්තම් අන්න ඒක තමයි මට තියෙන විවේකී අනිවාර්යයෙන් මට උන්වහන්සේ මුක්තා කරන්න පුළුවන්. අන්න ශිව මට උනට මල පා කරන්න බුල මේ සෙනඟක් එක්ක ඉන්න ජීවිතවත් කරගන්න බෑ. අද තියෙන ලීට පර ගන්නට හේතුව වෙලාවට මොකක්ද? අද තියෙන ওই වරබාල ලීට හේතුව වෙලාවට මල පාන කෙලින් අපස්මාර රෝගය. මුළු යක්ති පියාසර කරත් චුක් කරලා කිසිම ලෙඩක් කිසිම ලෙඩක් නෑ. අපි තේරෙන්නේ අපිට ඔක්කොම මේ අතට කට්ටිය අරගෙන ඉන්න නිසා අවුරු ආයතන අපිට ලෙඩ තිබුණේ නැහැ. දෙල වමන කරන වමන කරා චූකරන් චූකරා අම්මා ගෑනේ උනත් ප්‍රශ්නයක් නැහැ. සුදුසු දෙයක් කවන්නේ. උන් ඉනා වෙනවා කියපදේ. දැන් මේම ටිකක් කොමිනෝට ගියොත් එහෙම විනාකා. නිසා දන්න දෙයක් තියෙනවා නම් දන්න ආහාරයක්, දන්න භාෂාවක්, දන්න කෙනෙක්. කප්පම කප්ප. කක්කම ලක්. මුත්තේ කියන කොටන්නේ පාස්සා කරනෝනේ ගන්න ඔක්කොම. ඒ වගේම අසුරු කරන ඔක්කොම මිනිස්සු. ඔක්කොම මිනිස්සු මොකාවක් කුත් නැහැ මොකාවක් කුත් නැහැ කියලා. ඒක සම්වත්ය. මාතා යතන්‍යම් පුත්තං ආයිකායක පුත්ත මණ්ඩක්කේ එවම්පි සබ්බ රූපේ. අම්ම තමන්ගේ දරුවෝ තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ එවැනි වෛද්‍ය සියල්ලන් කියලා කරනවා. අන්න මල්ල උගේත් නැහැ තන්කින් දුක්ඛ ඒ නිසා භාවනා මධ්‍යස්ථාන හදලා දීලා බුදුහාමුදුරෝ ඒ කවුල් කන ආයත පංචී භාරතීන ආයත ටික කාලයකට පැත්තකටලා තම්බල දෙන්න කාලා එල්ලගෙන පැත්තට පුදේ ඉන්න පරිදි මම බුදුමාහාර සාධ්‍යයක් තියෙනවා ඒකට මොකද දෙනෙක් ඇතුළේ මොකද දෙනෙක් ඕන කරලා තියෙන්නේ භාවනාවට යනකොට තව කෙනෙක් කරටක් දාගෙන යනවා නැත්තම් මේ ඇවිල්ලා ඇතුළු කම් කරන්නේ. ඒ කියනෝ පුපිනකට පුළුවන් කියලා නම් අපාර වැඩ පිනකට කටපත් දාන්න පිනකට පුළුවන්. දැන් කපේ කියනකොට පුළුවන්ද තව කෙනෙක් කරගෙන කපේ පුළුවන්. භාවනා විචාර කරන්න. ඒ නිසා පුළුවන් තරම් බලන්න කම් ඇහින්නේදී ඇස් පේන්නේදී ගොළු කොර ඊර්කෙලි පමිනගෙන කරගෙන යන්න. නමුත් ඒක දක්ෂිනේ හොඳයි. දක්ෂනකොට තේරෙනවා අපිට කතන්දර ගෙතෙන්නේ ධර්ම කිච්චක තමයි. සංසාරේ අපිට කොච්චර බැඳීමකට කටයුතු කරන්නේ. ඒක නිසා අපි අම්මා පවිච්චි කෙනෙක් නැතිකෙක් නැහැ. අපි එකිනෙකට හොඳයි කියනවා නරකයි කියන්න එපා. ඔක්කොටම සමසේ ඉඳ කියන්නේ නැහැ. ඔක වචනයක් තමයි මම විස්තර කරන්නේ. ඉතින් සාන්තිකේ හිතිරිත් නැතිලා ගියයි කියලා කියන්නේ මේක නට හිතා ගන්න පුළුවන්. වරක හිතිරේ අපි කුප්පණ්ඩා බලනවා. අපි ගණන් ගන්න නැතුව ඉස්ලොත් ඒ ඉතිවිලට අපිට කුප්පණ කරගති නැති. ඉතිවිල ගණන් ගත්තත් එයා දිගින් දිගටම කරනවා. ඒ නිසා මේ සත්‍ය වලට අපි බාධා කරන මිසක් සත්‍ය අපිට බාධා කරන්නේ නැහැ. ඒක ඉන්නේ යන්නේ. අපි තමයි මේ සත්‍යේ අර සත්‍ය මේ සත්‍ය තෝරපුවාම එයාගේ කියලා. වේදනක් තින්නේ යන්නේ. ලක්ෂයක් වේදනයන් දින එකක් කරන්න ගියලා. සක් වේලා. ඉතින් එයාත් එයාට අනුභව කරනවා. නිසා ඒ නෑ මේකක් මේ යන්න කියලා දැනගන්න නම් ඔක්කොටම සමසේ සලකන්නේ මේක හොඳ ආරම්භයක්. කරතර කරන්න ආවට මතක තියාගන්න යන්න එපා. යන්න බැරිලා අපිට පිළිපින කතාවක් කොස් කොස් තියෙන කාලෙට අනික් කාලේ කියන්නේ ඔක්කොම අයින් කරන පුළුවන් තරම් කොස් කනවා. මොකද යම් දීනකට යනත්තන කතා කරන්න ඉන්නයි. කොස් තියෙන වාගේ විතරක් කොස් තියෙන ඒකෙන් විතරක් කැපියන් බතු කොස් තමයි මාළු කොස් නම ඔක්කොම කොස් ඒ කාලේ ඉවරයි අනායට කතා කරලා ඉන්නවා කියන්නේ ඒ වගේ ඉති යකෝ යන්නේ නැහැ මේකට කතා කරලා ඉවර කරා කතා කරනකොට මේක කරන්නේ මලගෙදි කියන්නේ යනකොට මේ ඒකක්වත් අතර මේ මේ මේ දෙන්නේ කීපයක් නැතරලා ඒක සටහන් කරලා තියෙනවා මේක නම් හිතා ගන්න පුළුවන් එහෙම නෝට් කරපු නැති ලේබල් කරපු නැති කතා කරපුණදී ලක්ෂ ගාණක් එතකොට ගියේ. ආනික සමස්ත සමාදන් වෙන්න. ඒකට අපි තියෙන එකක්වත් ඇවිල්ලා කොක්ක ගහන්න හැදුවට අපි පැත්තේ කොක්ක නැත්තම් ඇති. ඉතින් මේක මේ යම් ප්‍රමාණයකට ඒක අත්දැකෝ කෙනෙක් නිසා කීත ගණිත කෙනෙක් හිතන්නේවත් නෑ. ඒගොල්ලෝ හිතන්නේ හැම සද්දයක්ම මට කරදර කරනවා. හැම වේදනාවක්ම මට කරදර කරනවා. හැම හිතිල්ලක් කරදර කරනවා කියලා. කරගෙන කරගෙන යන්නේ අරකට තේරෙයි. විශේෂ වේදනාවේ විශේෂ ශබ්ද විශේෂ හිතවිල්ල මමයි තෝරන්නේ හිතවිල්ල මාව තෝරන්නේ මම මේ හිතවිල්ල තෝරන මට අවශ්‍ය දුක දී ගන්නවා මිසක් ඒ හිතවිල්ල එන්නේ මට කරදර කරන්නේ ආන්නේ විදිහට බලන්න එතකොට ඒකෙත් කොක්ක දිගෑන මගේ කොක්ක දිගෑන එතකොට පට්ටයි හරියන්ත භාවනාවේ කිරීමේදී ආරම්භයේ ආරම්භයක් සමගම අලුතේ වේගයෙන් දැකීම විනාඩි 20ක් පමණ පැවතුනේ පසු පපුව පිට ප්‍රදේශයේ සැදරන ස්වභාවයක් දෙල්ලෙන් පසු පසු ප්‍රදේශය වම් පැත්තේ දීර්ඝ වේදනාවක් පැවතුන ඉවාන භාවනාව සඳහා සිත එකඟ නොවිය මෙලොව පරියන්ක භාවනා වල පසුව භාවනාවද යම් පමණක් කළ හැකි විය භාවනාව කරන ඉරියව්ව දැක ගැනීමට ආශ්වාස ප්‍රශ්වාස දිහා දීර්ඝ වශයෙන් වටහා ගතිමි නාසයේ හැපෙන ස්වභාවය සීතල ස්වභාවය පසක් විය හුස්ම නොදැනී සංසිඳුණු ස්වභාවයක් ප්‍රකට විය නැවත හුස්ම දැනෙන විට නාසිකාග්‍රේ ගැටෙන ස්වභාවය දැනුනි. මලක අවබෝධ නොවීම පැහැදිලි කර දෙන්න සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් ඇතිවන බව වටහා ගතිමි. වම දකුණ වශයෙන් සිහියේ පියවර හතක් පමණ දැකගතිමි. අවද ඇවිදීමේදී පය ඔසවන විට මේක විනෝදයෙන් අදගති ස්වභාවයට ඉදිරි ඉදිරිපත් විනෝදයෙන් විට පාදයේ සියුම් ස්වභාවයට අනතුරු කරලේ කඩ ස්වභාවයට අනතුරුව පොළවේ සීතල ස්වභාවයත් අත්දැකෙන්නේ තාක්ෂණික මුල් වෙලාවේදී බලාපොරොත්තු වෙච්ච කට්ටිය ඒක නැත්නම් සක්නසු දීවට තාක්ෂණික අවතාර වෙනකොට හොඳ ලස්සන සුද්ධ වාසියක් වෙන පටන් ගන්න තියෙනවා ඒ නිසා මේක භාවනා වැරද්දක් නෙමෙයි මේකම ඇති ඒ නිසා මේකමයි ක්‍රමේ කියලා වැටෙනදී මුදුවර පිස්සු බලා ගන්න වැටෙන්නම තමයි වෙන මොකක්වත් කලිත වැටෙන දෙයක් නැහැ මේ සතිය තියෙන නිසා ඒ නිසා ඒ සතිය හොඳට ඉවිච්ච ගමන නැත්නම් සතිය ඉස්මතු වෙච්ච ගමන අපිට නුරුස්නා ගතියක් තමයි මොකද සතියෙන් අපිට අල්ලලා දෙනදී පෙන්නනදී සුඛයක් සුභයක් නිත්‍යයක් ආත්මයක් නෙවෙයි ඒක මතු කරලා දෙන්නේම අනිත්‍ය දුක අසුභයක් අනාත්මය. ඒ නිසා මේ මතු වෙන තොරතුරට නුස්නාගතිය තමයි මාර්ගය. තොරතුරු වැඩි වෙන්නේ ඉන්නේ ලැබෙන ලැබෙන තොරතුර නුස්නාගතිය. ඒ නිසා මේ සත්‍ය කියන එකේ ප්‍රධාන ලක්ෂණය තමයි නුස්නාගතිය කියලා. ඒ නුස්නා උනත් මේ කාර්ය සත්‍ය නිසාම කියලා පොඩ්ඩක් මේ සත්‍ය ලක්ෂණ අතර. ඒ නිසා මේක හරියට මේ වනමුකේ පාදනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තුවාලෙකට බෙහෙත් ගන්න ගිහින් තුවාල සුද්ධ කරන බෙහෙත්. ඒ හිතේ නැතු බෙහෙත් අපට බෙහෙත් ගන්න. ඒ ඉස්සන් සුද්ධ කරන්නේ. සුද්ධ කරන එක වේදනාවක්. ඒ වනමුක පාදන්නට බෙහෙත් ගන්න. ඒ නිසා සතිය පිහිටවපු ගමන් තමයි අඩුපාඩු වැරදි වටිකන නුරුස්නාගත් මේ ඉන්ටේෂන් එකක් එක පටන් ගන්නවා. මේක නිසා 90ක් වහනක් කරා. භවනා කරුවොත් ඒකාන්තයෙන් ප්‍රතිඵල දෙනවා. ওই ප්‍රතිඵල භවනා ප්‍රතිඵල කියලා අඳුනගත්තු ඩබල් පොසිටිව් දෙපාරක් දෙයකට. මේක වැරද්දක් කියලා හිතුවොත් කොට ගන්න බෑ. බුදුහමරක් කරගන්න. ඒ නිසා මේ වාර්තාකරණය විතරක් වෙනස් වෙයි. ඉන්දියට ඒ හොඳ පැත්තට වෙනස් වෙන්නේ. ඕකම නැවත නැවත දක්නා සුළු භාවනා කරන ඕකම නැවත නැවත වාර්තා කරන්නේ. ඒකෝට තමන්ගේ වාර්තා කිරීම හරහා තමන්ගේ ව්‍යාකරණ හැදෙන්නේ. මේක සම්මත. ලෝකර්මස්ථානයේ විස්තර කරනවා. අදාළ නැතිව. අවශ්‍ය නැහැ. අසුරයන් අහල වශයෙන් අවබෝධ විස්තර කරනවා. කියන්න කියන්න. සාතර වෙන්න, සාතර වෙන්න.

සිත උපේක්ෂාව වදනා ගන්න කොහොමද කියන්නේ. ඒ මට සිතේ ඔන්න ඕන එකක් කියලා මට ඒක නිසා ඔන්න ඕන එකක් කියලා හිතස්. ද්වේෂකේ නැහැ. ඒක පසුබිම නැතුව උපේක්ෂාව විතර කොටක් ප්‍රශ්නේ ඒක පිළිගන්න. මේ පසුබිම කියන්නේ අපේ ලොකු සාමාන්‍ය ඥානානුසාර කිව්වේ භාවනා කරන ඔන්න ඕනේ හිියකට මෙච්චාවෙන්නේ ඉදිරියට යන්නේ. ඒක ඒක තමයි භාවනාවට වැටෙන දේ ඉස්සර අපි ඔමනිනවා කියනවා පසු කාල බලන්න හදනවා කොහොමද කරනවා දැන් නෑ. වෙන්නේ හිියකට මෙච්චාවෙන්නේ කරගෙන. ඒකත් උපේක්ෂාවක් තමයි. ඒක ද්වේෂයක් වගේ තේන්දින් තියෙනවා. නමුත් මේ වෙන ඕන ප්‍රතිඵලයකට ලෑස්තිලා කරගෙන. ඒ නිසා උපේක්ෂාවෙන් බලනවා කියනවා උපේක්ෂා දාසි 10ක්. මේ 10 කොයි උපේක්ෂාව 10ද? ආධුනිකයෙක් දහන්නේ. මැදේ කෙනෙක් දහන්නේ යගේ දහනකොට උත්තර දෙනකොට ප්‍රසිද්ධි මාර්ගයේ පොතක් කියන්නේ නැතුව පෙරලිසි ප්‍රශ්න දෙකක් එකක්. ඒකම කියන්න ඕනේ තමයි මම මේ කතා කරන්නේ මෙන්න මේ ඉතිහාසය. ඒකෝ මෙන්න මේක කිව්වොත් මේක අනිවාර්යම අනිකාකාරයි. ප්‍රශ්න ගන්න. සාවිත ගන්න. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට අපි හැම වෙලාවෙම සර්වචනාතික පුරුද්දක් තමයි නිදානේ කිව්වන්නේ. අසුබෙන් සාපේක්ෂව තමයි උත්තරේ දෙන්නේ පොදු උත්තර දෙන්නේ. ඒක ඒකට මූල ධර්ම ගන්න නම් දීලා ඉවර කරන්න බෑ. ඒස උපේක්ෂාව කිව්වහම උපේක්ෂා 10යි. මේ මොයේ කොයියකද? ඊට පස්සේ ආධුනික මේ භාවනා කරලා ලැබිච්ච කෙනෙක්ද? කියන එක නැති වුණොත් මේක ප්‍රශ්නේ කොහොමද ගන්න? ඥානාරාගතිය වෙයි කියලා හදන්නේ. මම ඥානාරාගතිය. ඊතර වැඩ කරනවා. උපේක්ෂාව උනත් හරියට වෙන්නේ නැහැ. උපේක්ෂා නොවි විහලා තමයි මේක කල් කරගත් හරියට කරගෙන ඉන්නේ. උපේක්ෂාවෙන් හරියට වෙන්නේ නැහැ. උපේක්ෂා කරගෙන නම් ගස් කල් එක තරහ වෙන්න බෑ. ඒක සදාකාලික උපේක්ෂාවනේ. දැන් අපි අනුත පාරේ ගලත් එක කුකුල හත්ුණා කියන්නේ අපි අමමලක් කරලා බයින්නවා තමයි. නැදත් තියෙන. ගල්ට තරහ යන්නේ. උපේක්ෂාව කියනවා මගේ. ඒකට අඥාන උපේක්ෂාව කියන්නේ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. සියල්ල පේනවා, සියල්ල දකිනවා නමුත් පොට් එක්ක වගේ ඉන්නේ. වීරෙක් වගේ ඉන්න බෑ ඔක්කොම දන්නවා. සර්වඥාන්සේ පින්නපාතේ වයින්කොට බම්බයක් වමන දිගේ ඉස්සරහා බලන් ගියාට ගව්ව ප්‍රදේශයේ සිටින හැම කතාවක්ම හැම දෙයක්ම සර්වඥාන්සේ දන්නවා. මොකද ඒක සම්පූර්ණ අවදීන් කියන එකයි නිකන් අර වේදාරයන්තරේ වගේ මෙහි ඉස්සරහට දාගෙන යන්නේ. සර්වඥාන්සේ කිසි බාධාවක් නැහැ. තොරතුරු බාධාකුත් නෑ. ඒ හැම එකක්ම විසඳන්න යන්නේ. උනාන්තිකාව තියෙන ඇති උපේක්ෂා මේ මිනිසුක කොච්චර කිව්වත් මිනිසුකෝනේ ප්‍රශ්න නම් තියගත්තා. සර්වඥ ප්‍රශ්න යන්නේ මතු කරලා දුන්නේ නැත්නම් කවිල ඇවිල්ලා නැත්නම්. ඒ නිසා ඒක උපේක්ෂාව කියන පොඳුරට වර්ණනා කරන්න උපේක්ෂා 10ක් අපි විශේෂ මාර්ගයේ කොටේ හදවලා තියෙනවා. ඒ උපේක්ෂා 10 එක එක කෘත්‍ය වලින් සිද්ධ වෙනවා. ඒ නිසා උපේක්ෂාව කියලා කියන්නේ බාම් එකක් වගේ ධන වේලාවක ඇඟේ ගාන්ටි ඉන්නකක් වගේ එන නිහිස්සි වගේ ග්‍රීස් වගේ දෙයක් ඒක ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් ඇති වෙනවා අඥාන උපේක්ෂා අඥාන උපේක්ෂා කියන්නේ මේ ඉංගියක් වශයෙන් එහෙම නැත්නම් ප්‍රශ්නින් පැන යාමක් වශයෙන් කරකට පැන උපේක්ෂා වෙන එකක් අපේක්ෂා සියල්ල අවබෝධ කරලා වික්තාවෙන් බැන්න කර්ණාවෙන් බැන්න මුක්තාවෙන් බැන්න අපේක්ෂාට දානවා. විතරම උතලින් කරන්න පුළුවන් හරියට උපේක්ෂා දාන්න යනකොට ඒ කට්ටි කරත්තකම සහ කට්ටි වෙයි. ඒකෙන් බැරි නම් උපේක්ෂාට බාර නිකන්. ඒ ඒ උපේක්ෂාව කියලා තමයි අවබෝධ කරගන්න හැටියට තමයි කියන්නේ. උපේක්ෂාවෙන් කලින් අපි පොදු වචන කතා කරුවොත් උත්තරය අහුවෙනවා. සිද්ධිය කියන්නේ මෙන්න මේකයි සිද්ධිය කියලා ඒක මුළු සභාවම සාක්ෂි වෙනවා. ඒකට සභාවට පුළුවන් විසඳන්න. නැත්නම් උපේක්ෂාව කියන තනි වචන කතා කරන්න ගත්තොත් අපි ප්‍රකාශ නොකරේ. අපි ඒක එතකොට අනික් මිනිස්සුන්ගේ චෝදනාවක් නැත්නම් කොහොම යන්නේ? ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒක ප්‍රශ්නයක් නම් තාම සැකේති. මේ පත්‍යම නිසා මේ මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක උපේක්ෂා සුද්ධ නැහැ. ඒක නිසා උපේක්ෂා සම්පෝච්ඡංගය ගැන කතා කරන සම්පෝච්ඡනසු උපේක්ෂා සම්පෝච්ඡංගකෝ වික්‍රේ භාවේති විවිධ නිසා විරාගනි හිතා විරෝධ නිසින පටිසා ගන්න පස්සේ කියන විවි උපේක්ෂා සම්පෝච්ඡංගේ වඩනකොට එකඳ සැක තියෙනවනේ විවේක වෙන්නේ නැහැ. විරාග වෙන්නේ නැහැ, නිරෝධ වෙන්නේ නැහැ. ඒක උපේක්ෂාව පුරුදු කරලා කරලා දවල්ට කරනවා, රැයට කරනවා, මට ගන්න. කත්තන් පස්සේ උපේක්ෂාව උත්තරයක් නෙමෙයි ප්‍රශ්නයක් වෙන්නේ. ආදාක ප්‍රශ්න. ඕනම ප්‍රශ්නකට උත්තරයක් උපේක්ෂාව. නැමෙ මම අපි විනාඩි 20ක් විතර වැඩි කරත් අරගෙන තිනවා ධර්ම සාකච්ඡා සඳහා සමස්තයක් වශයෙන් ගත්තාම දීලා තියෙන ප්‍රශ්න හොඳයි. ඒක නිසා මට පේනවා මේ කොතන මේ ක්‍රම වේද හැදුවත් හැම කෙනාටම මේක මොකක්ද ආංශංශයක් තියෙනවා. තමයි පළවෙනි දවසේ මේ වගේ ප්‍රශ්න තෝගයක් විශ්ිකරන්න එකක්වත් නැතුව එකක් විශ්ිකිරුවා උපේක්ෂාව නිසා ඒක පැත්තකට දාලා උපේක්ෂාව ලකින් තමයි. අනිත් ප්‍රශ්න ටික දිහා බලනකොට පේනවා ඒ ඒ ඒ නැත්නම් මං කියන්නේ මේ අපේ දිගින් හරියන්නේ නැති පිටකම් කාර්යයක් ඔය වැඩි කරන්නේ. ඒ පුරුදු කරන අපේ රිට්‍රීට් ඕගනයිසර්ස් අය ඔක්කොම මේ කොහෙද යන්නේ කියන්නේ කවුද? දැන් මං කියන්නේ කොතන ක්‍රමවේදී හදාගත්තත් ඒක මානවයට අයිති සම්පතක්. කවුරු හරි කියනවා. අපි ඒක ජීවිතේ රිට්‍රීට් එක විතරක් 30 දක්වා උතුමාකාර සුද්ධියක් ඇති කරගත්ත කම්තාක්ෂි ප්‍රතිපදියාද මේ කියලා තියෙනවා ඒක කොයිස් පාරවල් එක කොයිස් වගේ ඩක්කාරයක්. දවස් දෙක ගිය ගමන් අඩු ගානේ එන දවසට එන පොඩි ළමයා පවා තේරුණා. නමුත් ඒ ඇතිවිච්ච කොහොමද නිසා ඈත ඉන්න කට්ටියත් මේ කාර්යය තේරුම් ගන්න එක හේමම පාවිච්චි කරනවා. හිතා ගන්නවා. ඒක හිතා ගන්නවත් බෑ මොකද හොඳ දෙයකට මිනිස්සු හැබැයි නරක දෙයක වගේ. ඒක යන්නේ අපි දන්නේ channel වල ඉන්නේ. කිසියෙ සියක් වැඩ කරන්න බුද්ධිලක් බලන්නේ නැතුව වැඩේ හැදෙන්න තනියකොට ඒ ගුණසුවද ඒකට ඇදිලා ඉන්න මිනිස්සු. ඒක ඉතියා බලනකොට පේනවා. ඔකේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරනවා 100%ක්ම පාඩු විශ්ිස. කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. මේ කලිත කරන 100%ක්. කරලා බලනකොට වලින් මේ මාත් පීතියි. අපි අපි යොදන කරන්නේ ඒක වීකුත් නැහැ. නැත්තම් අවුරුදු 2000 කට පස්සේ කොහොමද බුදු ආමරණය තාම තියෙන්නේ? අපි ශාක්‍ය වංශයේ අපි බුදුහාමුදුරන්ට කල්ලා තුන්නේ. ඉන්දියාවේ නෝන දැන් කාලේ කාලේ ලෝ. අපි දැන් බුදුහාමුදුරන්ට වැඩි අපි මේක බාරක් වුණ කරනවා. ගුරුමිට ගියාම ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුර අපේ රටේ ඉන්නවා වගේ තමයි අපි වැඩ කරන්නේ. සයිලන්සර් ගියාම ඒ රටේ බුදුහාමුදුරගේ තමයි වැඩ කරන්නේ. මොකද ඒගොල්ලෝ බුදුරජාණන්සේ මොන බලන මේ වැඩ කරන්නේ. නැත්නම් මානව මානසික පිටේ දුන්නා. ඒ තැනට ආපු කෙනාට කාලේ සහ දේශේ සීමාවක් නැහැ ඩක්කල පිළිමු කල්පය. ඒ නිසා මේ තමයි සක්කරි සුද්ධ කරගෙන යනකොට පිරිසිදු කරගෙන යනකොට ජාතියක් කුඩයක් පන්තියක් පරිපීඩනයක් කරන්න එපා. ඒක නිකන් අහතර දැම්ම කියලා හිතන්නත් එපා. අංගේ මුදේ දැම්ම කියලා හිතන්නත් එපා. අවුලන කෙනෙක්. ඒ නිසා මේ සත් වෙනවා. මේක මේ මොන තාලෙම පුදුලිකුර කරන්න බැරි වෙනවා. සමස්ත සංප්‍රයුක්ත ශක්තියින් වෙන්නේ. ඒක යුගේ ඒ යෝගේ කියන්නේ. ඒ යෝගේ. ඒ යෝගේ ඉන්න වෙච්චි ඒතන වැඩ කරන පිසල් එක හිතියත් කොහොම ආසනාවක්. ඒසෝ එක්කෙනෙක්ට බලාපොරොත්තු සුන්දර කරන්නත් තිබා භාරේ විමතියක්වත් වෙනවා. වැත් එක හොඳටම කරක ගන්න. භාර দূරේ. ඇදගෙන ඉන්න තල්වන්දේ. තල්ව දුන්නට පස්සේ අපේ නෑ දැන් නෙමෙයි මානවයාට වෙන්න ඕනේ. ඒ නිසා අපි පොඩියම් රණිශ්චිත කරනකොට පොඩියම් නරක. ඒකෙම මේක බලන්න. සීල් දානකොට ඒක